අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලොම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝනිසෝ මනසිකාරතෝ පාමොච්ඡං ජායති පමුදිතස්ස පීති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපිට මේ බහූපකාර නැත්නම් බහුකාර්ය ධර්ම නමය උගන්වන පාඩම් පන්තියක්. ඒ බහුකාර්ය ධර්ම නමයට ඊය මතක් කළා වගේ සමස්ත වශයෙන් කියනවා යෝනිසෝ මනසකාර මූලක ධම්මා. නව යෝනිසෝ මනසකාර මූලක ධම්මා නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් පටන් අරගන්න මේ ධර්ම પરම්පරාව තමයි කෙනෙකුට බහුකාර වෙන්නේ නැත්නම් බහූපකාර වෙන්නේ. යම් වෙලාවක අපි මේ යෝනිසෝ මනසකාරකයට දන්නේ නැතුව ඒකට හික්මීමක් ශික්ෂාවක් මෙහෙවීමක් නැතුව හිටියොත් අපි තේරුම් අරගන්න ඕනේ ස්වභාවය තමයි අයෝනිසෝ මනසිකාරය. ඉතින් ඒ නිසා ඒ අයෝනිසෝ මනසිකාරයට ස්වභාවයෙන් අදින හිත යෝනිසෝ මනසිකාරයට යොමු කරවන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මේ මානසිකාර චෛතසිකයේට යොදන විශේෂණ පද දෙක යෝනිසෝ අයෝනිසෝ ඒක හැදිලා තියෙන්නේ අයෝනිසෝ පැත්තට මාරපාක්ෂිකව සංසාරයට අපායට. ඉතින් ඒක ඒ මානසිකාරයම යෝනිසෝ පැත්තට ගන්න නැත්නම් මේ අයන්න කපලා දාන්න මා විශාල වැඩක් තියෙනවා. ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සද්ධර්මයක් දේශනා කරලා මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් අපිට එහෙම බුදු කෙනෙක් පහළ වෙලා මේ යෝනිසෝ මනසිකාරය මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියලා දෙනවට අයෝනිසෝ මනසිකාරය කැමති නැහැ. ඉතින් ඒ නිසා කොච්චර බුදුරෝයලා කියලා දුන්නත් අපි අපේ කල්පනාවේ අපේ චින්තන රටාවේ අපේ රුචර්ජකම් වල අපේ පෞරුෂත්වයේ ඉන්න තාක්කල් අපිට අයෝනසෝ මනසිකාර කල්පනාවේ ඉන්න කෙනාට යෝනසෝ මනසිකාරය පිළිබඳ කතාවක් කැමති නෑ. මේ කියන්නේ සුත්තමේ ඥානයටත් කැමති නෑ. බහුසුත භාවයටත් කැමති නෑ. මොකද ඒක වෙන්නේ මහා මුස්පේන්තු කාලකන්ණි පාළු තනි වෙච්ච අසරණ වෙච්ච දෙයක් කියලා. ඉතින් ඒක බුදු කෙනෙක් දන්නවා ඕනම කෙනෙක් මේක දැනගත්තා නම් මේ යෝනිසෝ මනසකාර අයෝනිසෝ මනසකාර කියන දෙකේ මේක තේරුම් ගන්න ඕනේ. අයෝනිසෝ මනසකාරයෙන් කල්පනා කරන කෙනාට යෝනිසෝ මනසකාරයට මානවයේ යෝනිසෝ මනසකාරයේ ඌරට කහ දුන්නා වගේ. ඌ කැමති නැහැ. ඉතින් ඒක මේ කාගවත් පුද්ගලික දෝෂයක්වත් ඒක විතරහ වෙන්න දෙයක්වත් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. ඉතින් එවැනි දෙයක් කියලා දෙනකොට ඒකට අහුම්කම් දුන්නත් ඒක මහා විශාල විප්ලවයක්. ඉතින් නමුත් අහුම්කම් දෙන්න කෙසේ වෙසත් කියන කෙනා දැනගන්න ඕනේ මේ යෝනිසෝ මනසකාරට බර ධර්ම දේශනා අයෝනිසෝ මනසකාරයට ආවඩන ධර්ම දේශනාවේ කවදාව ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒක හැමදාම සුළුතරෙමයි. ඉතින් ඒක නිසා මේ වැඩේ කරගෙන යනකොට අපි කොන් වුණා, තනි වුණා, පාළු වුණා කියනවා වෙනුවට නැත්නම් අයෝනිසෝ මනස්කාරයේ රැළට වැටිලා රැළට අහුවෙලා ගණයා කෙරේ බැඳලා කුලයා කෙරේ බැඳලා කටයුතු කරන කෙනෙකුට යෝනිසෝ මනස්කාර කියන එකක් තියෙන මේ ආයන්න කපලා දාපුවාම එන ධර්මතාවය ඒක නීරසයි කම්මැලි කියලා තේරුම් ගැනීමම සාල වෙනසක් ඇත්තටම නිවන් දකිනවා ඒක තේරුම් ගැනීමම නිවන් දකිනවා වගේ මොකද එතන තමයි පටන් ගන්න. එතන තමයි බීජේ පැලවෙන්නේ. ඉතින් ඒක වෙච්ච පිරිසක් එක්ක ඉඳ ලැබුණත් වැඩ කරන පිරිසක් එක්ක ඉඳ ලැබුණත් පිනක්. ඉතින් මේ අපි ඉන්න කට්ටියට අපිට මොන වය පොට මේ මේ වෙනස් වෙලා තියෙන කට්ටිය අපිට කොහෙන් හරි මේ අයෝනිසෝමනසිකාරයේ වෙනුවට යෝනිසෝමනසිකාරය අහන්න ලැබුණත් හොඳයි කල්පනා කරන්න ලැබුණත් හොඳයි භාවනා කරන්න ලැබුණත් හොඳයි කියලා හිතිලා තියෙනවා ඒකෙදී අපි දෙන්නේ එකතු වෙලා නෙමෙයි මෙතෙන්ට ආවේ හරිම ලස්සනයි වැඩි අපි අපි හිතිලා මේ එනවා. එවිල්ලලා අපි කොහොම හරි එක වහලයක් අතර එකතු වෙනවා. එක තටු තියෙන කුරුල්ල එකට එකතු වෙනවා වගේ. ඒ වුණාට පස්සේ ජීවිතේ මහ විශාල වෙනසක් මේක විශාලම චින්තනයේ ලොකු පරිවර්තනයක් පුද්ගලයේ. එහෙම වුණාට පස්සේ මේ පුද්ගලයාට අර අමාරුවෙන් ආයෝනිසමංස්කාරයේ තියෙන ආධිනව තේරුම් අරගෙන අමාරුවෙන් යෝනිසමංස්කාරයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන යෙදෙනකොට අර මෙතෙක් තිබුණු චින්තන රටාව අයසුකම අයින්සුමස්කාර චින්තන රටාවකට පුදුමාකාර පොළු දාන. පුදුමාකාර කරදර කරනවා. මේ එක්කිනොඩකට ඒ කරදර වල අඩු වැඩිකමක් නැහැ. ඔක්කොම සමාකාර විදිහට කරදර කරනවා. ඒක ගඟ දිගේ ඉහළට පීනනවා කියලා බුදුජානනාංශේ පෙන්නනවා. නමුත් මේ වෙනදට වඩා දැන් මේ ගඟ දිගේ ඉහළට පීනනකොට ගැටුම් වැඩිකමක් කපාගෙන යන ගතියක් වැඩි ආයාසයක් විඳන්න ඕනේ බව දැනගෙන ඒක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් තමයි ඔය බහුකාර්ය ධර්ම ටික ක්‍රියාත්මක වෙන්නේ. මේක යොන්සමස් කාට දාලා නැත්නම් සුත්තමේ ඥානෙ විතරක් අරගෙන ඒක ක්‍රියාවත් කරන්න නැතුව හිටියට ඒකෙන් ඔය වනමුකේ පෑදුව වගේ රිදෙන ගතිය එන්නේ නැහැ. රිදෙන ගතිය එනවනම් අර මනෝමය වශයෙන් චිත්ත වශයෙන් ඇති කරගත්ත යෝනිසෝමනසිකාරය වචනයෙන් සහ ක්‍රියාත්මෙන් කයෙන් ක්‍රියාත්මක කරන්න ගියාම හරි බලවත් වෙනවා. හරියට කරදර වෙනවා. ඉතින් මේ කරදර ටිකම ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තුළ තියෙන මේ ආකල්පය ගංගති ගිහිලට පිනන ආකල්පය හැම කෙනෙක් ගැන තුළම ගැබ් වෙලා තියෙනවා. තමන්ගේ මනස යෝනිසු මනසකාරය අනුව කටයුතු කරලා ආයනිසු මනසකාරය කටයුතු කරලා මේකට ඒ ඒ හැකියාවේ කුසලතාවේ ඒ දක්ෂතාවයේ ගැඹිලා තියෙනවා. ඉතින් ක්‍රියාත්මක වෙන්න වෙන්න වෙන්න වෙන්න අයෝනිසු මනසකාරය වෙනුවට මතුවෙන මතුවෙන චිත්තන රටාව චිත්තක්ෂණය යෝනිසු මනසකාරයට දාගෙන ඒ තුල ප්‍රමෝදය ඇති කරගන්නවා කියන එක යෝගාවචරය කියලා කියන්න පුළුවන්. තපස කියලා කියන්න පුළුවන්. කෙලස් තැවීම කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා කරදර වැඩි වෙන ගතියක් වාගේ. ඉතින් ඒක හුඟක් වෙලාවට යෝනිසුමනස්කාරයෙන් උත්තර දෙන්න ගත්තොත් කියන්නේ මේ දාන දිනවට වැඩිය හරීම කරදරයි සිල් රකින්න. සිල් රකින්නට වැඩිය හරීම කරදරයි භාවනා කරන්න. එන්නේ එන්නේ එන්නේ එන්නේ කරදර වෙනවා. හොරකම් කරන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ෂෝක් එකකට කරතයි. ඒකට අපි නටන කකුල ගෙජ්ජි කපන හොරු. මං කරලා තියෙන නිසා දන්න. මට කවුරක්වත් කියලා දෙන්න එන්න එපා. මට ඕනම දෙයක් උස්සන්න තේරුමක් තියෙනවා. මේ යාපනයේ ට්‍රිප් එකක් අරගෙන ගියා බැච් එකේ කට්ටිය. ඊට පස්සේ අපිට ඉතින් සෙනෙට් එකෙන් ගේනවා ගානක් මේ මෙන්න මෙච්චර ගාණයි කියලා ඉතින් වැඩි වේදයි යනවනේ. ඉතින් උන්නේ ඒ ගාණ ගෙවලා අර වැඩියෙන් එන එක මගේ සාක්කුවේ දාගන්න. එකේ කුටුවක්වත් අහුවෙන්නේ නැහැ කොහෙන්න මට යන්න කියලා මගේ සාක්කුවේ හැමදාම මාරු කාසි පොදියක්. ඔක්කොම මේ අන්ඩර් ග්‍රැජුවේට්ලා එකේ කුටුවත් මට අතර මොලේ නැහැ. ඒකෙල්ලලා කඩේකට ගියාම මම හොරෙන් කනවා විතර නෙවෙයි අරුණ්ඩත් කවනවා. ඒ සල්ලිත් මගේ අතේ. හරිම අමාරුයි යාපන වැද්ද හොරෙන් කනවා කියන එක සිංහල කඩවල වගේ නෙමෙයි. ඉතින් ඒක මට 아무තම ඩිග්‍රේ මට ඕන කෙනෙකුට කරලා පෙන්නන්න පුළුවන් සිටුේෂන් එක දකිනකොට මෙන්න මෙතනින් තමයි වැඩේ යන්නේ කියලා. අනික් කට්ටිය කාලා අහුවෙනවා. මයි ළඟ එහෙම කරදරයක් නැහැ. ඉතින් ඒ වගේ ඒ වගේ ගතියක් තියෙනකොට මේක ඒ කරදර වැඩි වෙන ගතියක් තියෙනවා තමයි. කරදර වැඩි වෙන ගතිය දකිනකොට Tamanට ඒ තුලින් මේ මේ මම අරක මේ යෝනිසමනස කාර්යයෙන් තත්සනක් කියෝයි කියලා හිතා ගන්න යන්න එපා. එතකොට මම පර පර පටලවිලක පටලවෙනවා. මේ අනිත් එක මේ පැවිදි වුණාට පස්සේ නෙමෙයි ඉස්සල්ලා. ඉතින් ඒකෙදි මේ එනකොට මේ වැඩේදී ඒ කල යුත්ත මොකද්ද කියලා දැනීම පුදුමාකාර විදිහට හැම හැම කෙනෙක් ගාම තියෙනවා. ඒක පසු කාලෙදී සූත්‍රයක ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ යෝනිසමනසිකාට වැටුණයි කියලා දැනගන්න අයෝනිසමනසිකාට අතහැරලා යෝනිසමනසිකාට වැටුණයි කියලා දැනගන්න එයාට තේරෙන්න පටන් ගන්නවලු වෙනද රෙඩිය ගොඩෝ කරදර වෙනවා. ඉතින් එතකොට යා මේ අමාරුයි යෝනිසමනසිකාටත් දාගෙන දැන් මේ කරදරත් විඳගෙන අයෝනිසමනසිකායෙන් මේක බැනමුත් අහගෙන මේක අදිනවා. ඒක හරි අමතර දෙයක්. එතකොට යා කොහොමද ප්‍රමෝදයක් පාල කරගන්න? කරන්න බෑ මොකද අයෝනිසමනසිකාරය වගේ නෙවෙයි යෝනිසමනසිකාරයේ අමෝරාවෙන් කරන. ගංගනික පිහින, ඉරට පිහින ක්‍රමය. අර යෝ අයෝනිසමනසිකාරින ඔක්කොම උසුළු උසුළු කරනවා. ඊමන්තිවර කරදරක් තියෙනවා. එක දවසක බුදුජානනාංශය සඳහන් කරන මෙයාට තේරෙනවලු දැන් මම කෙරෙන තියෙන අකුසල් කර්ම නොකර නෝපන්න අකුසල් නොයිපදවා කටයුතු කරගෙන යනකොට පරණ කරන ලද කර්ම එරියස් එක්ක එන්න පටන් ගන්නවා. මොකද මේ ජීවිතේදීම රහත් මාර්ගය හමාර කරන්න හදන නිසා එන්න තියෙනවා වැඩිපුර එන්න පටන් ගන්නවා ඒක පුදුමාකාර ප්‍රමෝදයක්. මං හිතුවට වැඩිය මට මිනිස්සු අසාධාරණ විදිහට බයින. අනවශ්‍ය විදිහට කරදර වෙනවා. ඉතින් පේන්නේ මේක මේ මහා මහා කරදරයක් අර හිටපු විදිහට මේ සාමාන්‍ය ආයුෂ මානසිකාරය කියන ගැව්වට ගැව්ව බැන්නට බැන්න ඉවරයි. දැන් නෑ එතකොට වැඩි වැඩියෙන් කරදරෙනකොට තේරෙන පටන් ගන්නවා මේ වැඩේ ඉවර කරන්නයි මේ හදන්නේ කියලා. ඒක තව ඉස්සරහට යනකොට අපිට අදාළ වෙන මාතෘකාවක්. ඉතින් ඒ වෙනකොට ඒ කෙනා මේ කරදර දිහා බලන ආකාරය වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙනකොට යාට තේරෙනවා දැන් මේ එරියස් එක දෙන්න හදන්නේ. ඒක නිසා මේක දැන් ගෙවන්න පුළුවන්. පුළුවන් තරම් ගෙවලා දාන්න ඕනේ කිසිම විදිහකට අඬන්නත් එපා කරදර කරන එක නා ඒජන්ත කෙනෙක් කරගන්නත් එපා එයා කරන්නේ කර්ම ශක්තිය වැඩක් මයි ළඟට එන කරදර දිහාවට තව ප්‍රමෝදේ වැඩි වෙන විදිහට බැලීමේ කලාවක් එන්න පටන් අර ගන්නවා. ඒකට තමයි අපි මේ සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණිරහයි කියලා. ඒක මොනම භාෂාවකවත් මම දැකලා නැහැ මේ වගේ ලස්සන කියමනක්. Taman වෙත පැමිණෙන දුක පැණිරහ කරගත්ත මනුස්සයාට නිවන කියන එක මේ නහයලට අස්පනා පිට. අපි මේ පැමිණි දුක් පැත්තක තියදී ඊළඟන කන දුකක් තියෙනවානේ. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. බෙදාගෙන කන එක නෙවෙයි මේ කතා කරන්නේ. ඇදගෙන නාන එක නෙවෙයි. මේ භාවනා ගමනේ යනකොට පුදුමාකාර විදියට ඒ හිරියට කරදර වගේක් එන හොඳටම Tamanට සතිය කියලා දෙන මම ඉල්ලලා නෙවෙයි මේ ඉන්නේ. මම චේතනාපූර්වකව නෙවෙයි ඉන්නේ. සංස්කරණය කරපු එකක් නෙවෙයි එනවා. අන්න එතකොට ඒ සතුට එතකොට තීරණ පටන් ගන්නවා දැන් ඉන්නේ සජීවී ශාසනයක මම බැහැලා ඉන්න කෙනෙක් වතුරේ කියලා. ජීවල කපාගෙන යන්නයි. ගොඩ ඉන්න කට්ටිය අපිට උපදෙස් දෙන්න දෙනවා. කොහොම නෙවෙයි කරන්න ඕනේ මෙහෙම ස්ට්‍රෝක් එක දාපන් මෙහෙම වැඩි පීනපන් කියලා තාම මේගොල්ලෝ ගොඩල. මේ අපි වතුරේ අපි අමාරුවෙන් දීවල කපාන යනකොට ඉතින් කියන්න හිතෙනවා කොට ඉන්න අයට ඉතින් ඕන්නේ නැහනේ කියලා වැඩක් නැහැ මොකද අපිත් ඔච්චර කල් එතනේ හිටියේ. උගාක් වෙලාවට මේ භාවනා ශීර්ෂයට බැසට පස්සේ උපදෙස් දෙන්න එන්නෙම ਬਾගෙට තැම්බිච්ච ආලා තමයි. එක එක්කත් භාවනා කරපු කෙනෙක් එහෙම උපදෙස් දෙන්න දෙන්නේ නැහැ. දෙන්න බෑ. මොකද මේ මිනිස්සයා කරන වැඩේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් සාදු කියන වැඩක් කරන්නේ. භාවනා දිහා මොනම දෙයක්වත් අතට බහපු නැති කට්ටිය උපදෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අපි ලෝකේ දිහා බලන බැල්මේ විශාල වෙනසක් වෙනවා. ඒතකොට තේරෙන පටන් ගන්නවා යෝගාවචරයා තපස එහෙම නැත්නම් Brahmacharya රකින්න ගියාට පස්සේ පුළුවන් තරම් ඒ ඒ ශේෂ්ඨී ඉන්න අය ඇසුරු කරගෙන හිටියොත් නැත්නම් භාවනා කරන ඇසුරු කරන්න ගියොත් ඒගොල්ලෝ දන්නවා මේ අමාරුයි මේ බර අදින මිනිස්සයාට අමතර බරක් දාන්න යන්න හොඳ නෑ. ඒක අවශ්‍ය වෙලාවක ආවොත් උදව් කරන මිසක්ක කරදර කරන්නේ නැති. ඒක නිසා භාවනා කරලා නැත්නම් මේ වැඩමුළුවකට ඇවිල්ලා කොච්චර කාලයක් අපිට යයිද තේරුම් ගන්න. gedara dore ඉන්නවට වැඩිය කරදර වගේක් මෙතෙන්දී එනවා. නමුත් ඒවා ගන්න දුක් නෙවෙයි පැමිණි දුක්. මේ පැමිණි දුක් කොට hina වෙලා කටයුතු කරන්න. මේක එන්නේ බැස්ස බවට ලකුණක් විදියට. වැඩේට බැස්ස බවට ලකුණක් විදියට කියලා මේ භාවනාදී පැමිණෙන මේ දුක් කරදර ටික භාවනාවේ ඵලයක්, භාවනා ප්‍රයෝජනයක්, භාවනා නිසා ලැබිච්ච දෙයක් කියලා තේරුම් ගන්න නම් යෝගාවචරයට මූලික යෝනිසමංසකාරයේ මූලික ලක්ෂණයක් විදිහට දැනගන්න ඕනේ ඒක මම කරලා ඉල්ලලා ගත් එකක් නෙවෙයි මේ ගමන යනකොට ආපු එකක්. නැත්නම් අචේතනික වෙන එකක්. අසංස්කාරික වෙන එක. නැත්තම් අචේතනිකව අසංස්කාරක අවිඥානිකව එනදී තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් කාට හරි ඒ සියල්ලටම සාදර වෙන්න ඕනේ. තමන් වේත පැමිණි දුක. පැමිණි දුක කියලා මේක සිංහලෙන් කියන්නේ. ඉතින් ඒ දේ දැනගත්තා නම් අර අමාරුවෙන් අයෝනිසමංස් කන්දලා යෝනිසමංස් කාර්ය කිනාට තේරෙනවා බුදුරජාණන්සේ රහසින් පණිවිඩය දීලා තියෙනවා. ඒක අපේ අම්මට ඇහිලා නැහැ තාම. තාත්තට ඇහිලත් නැහැ තාම. වන්දි කාමරේ ටීචර් ඇහිලත් නැහැ තාම. බන්සලේ හාමුදුරන්ට ඇහිලත් නැහැ තාම. කාටවත් ඇහිලා නැහැ. හැබැයි බැටන් එක පාස් වෙනවා. හිමීට බැටන් එක පාස් වෙනවා. පැමිණ දුක් පැමිණ රහයි කියන. ඉතින් ඒක උඟෝදෙනෙක් හිතනවා අපිස් ගතියක් කියලා. එහෙනම් දුක් හොයන යන ගතියක් කියලා. මේ විඳින්න තියෙන සැප විඳින්දි වෙන පාරක යන්න හදනයි කියලා. ඉතින් ඒ නිසා ඊට උත්තර බඳින්න ආයුතු නැහැ. කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන්නේ ඒ කට්ටිය ගොඩ ඉඳලා පීනන්න උපදෙස් දෙන කට්ටිය. නැත්නම් තැපැල් මාර්ගී ක්‍රමයෙන් ළමයි හම්බ කරන හැටි කියලා දෙන කට්ටිය. ඒක ලෝණ උපදේශයක් දෙනවා තැපැල් මාර්ගයෙන් ළමයි හම්බෙන හැටි කියලා දෙනවා. ඒ જાති තියෙන්නේ අද ලෝකේ. ඒ ඒ කෙනත් එක්ක මේ යෝනිසෝ මනසිකාරතෝ පමුදිතං ප්‍රාමෝච්ඡං ජායති කියන එක තේරෙන්නේ සාමාන්‍ය ප්‍රමෝදයේ තියෙන්නේ අපි චේතනාපූර්වකව සචේතනිකව කරලා ලබා ගන්න දේ. නිසා මෙතනදී යෝනිසමංසකාරයේ දිගේ ඉදිරියට යන අපි තේරුම් අරගන්න ඕනේ පරියන්කයට ගියාට පස්සේ උත්සාහ කරන්නේ කිසිම දෙයක් නොකර කිසිම දෙයක් චේතනාවක්වත් ප්‍රාර්ථනාවක්වත් ප්‍රණිධියක්වත් මොකක්වත්ම නැතුව ඒ ඔක්කොම චේතනා ගන්න වැඩ. මොනවත් නොකර කය තැම්පත් කරලා වෙන්නේ මොකද්ද කියලා බලන්න. එහෙම නිකන් නිකන් ඉන්න හැටි පුරුදු වෙන්න කියලා මේකට කියන්නේ. කාටවත් බෑ. නිකන් නිකන් යන්න ඇරලා මේක දිහා බලන්න ගඟක් අයින වාඩිලා ගඟ වල හැටි බලන්න ඉන්න කියලා. එක්ක කකුල දානවා එක්ක ඇඟිල්ල දානවා දාලා කියනවා ගඟ යලමෙනවා. ගඟ ගැලවෙන විතරනේ කකුල තෙමෙනවා. දෙකම වෙනවා. පැත්ත කරලා මේක දිහා බලාගෙන ඉන්න බෑ. ඉතින් මේ ඒ ඒ ක්‍රමවේදය සතිය තුලින් පෙන්ලා දෙන්නේ දේශ බලාගෙන ඉන්න නොදැක්කා වාගේ. එහෙම නැත්නම් දේශ බලාගෙන ඉන්න විනිශ්චයක් නොකර. කිසිම විනිශ්චයක් නොකර. අන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා අපිට මේ දේ වෙන්න ඇරලා ඇඟිලි නොගහා සිටීම කරන්න බෑ. කරන්න බෑ. අපිට වෙලා තියෙන දැක්කොත් ඒකට ඇඟිලි ගන්න. ඒ මොකද ඒ දැකීම සිද්ධ වෙන්නේ ඇහිම නැතුව ගන්ධ රස පහද මොකුත් නැතුව දැකීමේ තියෙන සුවිශේෂී බන්ධනයක් නිසා අපි දකින වෙලාවේදී ඒ දකපු දේත් එක පටලවෙන එක තමයි අයෝනසෝ මනසිකාරයෙන් කරන්නේ. එතකොට මේ දැකීම වෙන වෙලාවේදී ඇහිීම ගන්ධ රස පහත දැනෙන්නේ නැතුව මේ දැකීමට විශේෂයෙන් හිත කීකේ විශේෂයෙන් කෙලස් උපතව නිසා. ඒක විශේෂයෙන්ම තමන් කතාගෙන යන නිසා මේක දැක ගන්න පුළුවන් නම් ඒක අමාරුයි යෝනසෝ මනසිකාරයෙන් නැතුව. ඒ නිසා අපි දකින්නේ දකින්න අරින්න. එතකොට අනිත් දේවල් නැහිලා වැකිලා එහෙම නැත්නම් මේ ඉඳුරන් හයෙන්ගෙන් සිදුවෙන එකක් තොරණ කියන්නේ පහක් වහනවා කියන එක අහලා තියෙනවා නම් එහෙනම් අපිට දැනගන්න පුළුවන් මේක තේරුනේ මොකක් නිසාද වැඩියෙන්ම ඕජාව තියෙන නිසා වැඩියෙන්ම කෙලස් තියෙන නිසා. ඉතින් ඊට පස්සේ අපි ඒක දිගේ ඇදලා යනවා. අන්නේ ඇදලා යන ගතිය දිහා අපිට දැක ගන්න පුළුවන් නම් අයෝනිසෝමනසිකාරයේ හිටියොත් ඇති වෙන්නේ වැඩිම කෙලස් ප්‍රමාණය. වැඩියෙන්ම කෙලස් තියෙන එකට අදිනවා. අන්නේ බව දන්න කම කරදරයකට ගන්න නැතුව ඉස්සර මම මේක නොදැන කරා දැන් මම දැනගෙන කරනවා කියනකොට එයාට දැනගෙන වැරද්දක් කිරීම දුකට හේතු වෙනවා කෙනෙකුට තව කෙනෙකුට ප්‍රමෝදේ පහල කරන එකනට දෙනවා වැරද්ද වුණත් දැනගෙන කරන එක හොඳයි. ඒක හරිම අමාරු කියලා දෙන්නේ. මේ සදාචාරවාදී නිසා. සදාචාරවාදී කියන්නේ වැරද්දක් තුන නෑ වැරද්ද ගැන දැන ගැනීමත් හොඳයි. එතකොට ඒක අයෝනිසමංස්කාරය. එතකොට අපිට කවදාකවත් ගොඩීමක් වෙන්නේ නෑ. නමුත් වැරද්ද වෙනවා, කෙරෙනවා. ඒ කෙරෙද්දිත් වැරද්දේ රාත්තල් ගන්න ගන්නවා, බුක් කීපින් තියෙනවා. වැරද්ද බවක් දන්න මේක දිහා බලාගෙන කරන්න පුළුවන් නම් අර තේරෙන පටන් ගන්නවා මේක ගැඹුරුම ප්‍රමෝදයක් මෙතන තියෙන්නේ ඒ ප්‍රමෝදය ඇති කෙනාට විතරයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රමෝදය භාවනාවේ ප්‍රතිඵලයක්ද නැත්නම් මේ ප්‍රමෝදයෙන් නිසා භාවනා සාර්ථක වෙනවද කියන මේ මූලික ප්‍රශ්නෙට උත්තරයක් තාම නැහැ. ඒක නගන්නේ මේ විදියට ප්‍රශ්න නගන්නේ මේ විදියට. දැන් අද කාලේ අපි ඉන්න අද වර්තමාන යුගයේ ගත්තාම ලංකාව වගේ රටක මේ සතිය පිහිටවනවා එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ හිත පවතිනවා පවත්නවා කියන එක කිසිම වියදමක් නැති කිසිම තැනට යන්න ඕනකමක් නැති කිසිම කෙනෙකුට නෑ කියන්න බැරි බෑ කියන්න බැරි මේක තියෙද්දි ලෝක ජනගහණයෙන් කීයෙන් කී දෙනාද මේක තෝරන්නේ බුදුජානනාංශ මේක ඒකායනෝ අයම්බික්ක වේමග්ගෝ කියලා ශ්‍රීමුක දේශනාව කරලා තියෙද්දී අපි මේක ඒකායන මාර්ගය වශයෙන් තෝරන්නේ ලක්ෂ කෝටි ගණකින් 100ට කීයද කියලා. ඇයි ඒ? ලංකාවේ යගේ අපේ සම්ප්‍රදාන කුල රටක හිටියොත් අපි කියනවා මේ කර්ම ශක්තිය හැටියට පාරමිතා පිළිච්ච කරනාට ඒක ඇහෙනවා අනිකයට ඇහෙන්නේ නැහැ. බුදුන් කියනවා මම දහම්බෙරිය අඬවනවා කන් ඇත්තෝ අසත්තා කියලා. ඇහෙන්නේ නැහැ. ඒ මොකද යාගේ පින මෝරලා නැහැ. එතකොට රිචඩ් ඩේවිඩ්සන් ඒ ඇමරිකාවේ ඉඳලා කියනවා මම අවුරුදු 40ක් භාවනා කරනවා. බොහොම නොගැලපෙන විදිහේ දෙයක් මම පටන් අරගත්තේ බලන්න මේ ෆෝරන්ටල් ලෝබ් එකේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා ඒක හම්බෙන් කෙරුණේ. බලනකොට ඒක මනුස්ස මනස වැඩියෙන්ම දියුණු වෙච්ච අංශය. පරිණාමය ඉහළටම ගිය අංශය එකෙන් කියන්න පුළුවන් මේක වැඩ කරන හැටි ඊට පස්සේ අපි පිටිපස්සේ පිටිපස්සට ගියාම මේ උරගමනස එක එක බලන්න පුළුවන්. ඉතින් මේ තරම් අද තොරතුරු සහිත ওই විද්‍යානුකූලව පෙන්ලා දීලා තියෙද්දි බුදුරජාණන් අවුරුදු 2600කට පෙන්ලා දීලා තියෙන්නේ කිසිම කෙනෙකුට මේක ප්‍රතික්ෂේප කරන්න බැරුව තියෙද්දි ඇයි මෙච්චර සුළු ගාණක් මේක පිළිගන්නේ? ඇයි අනික කට්ටිය පිළිගන්නේ නැත්තේ? එහෙමනම් ආරම්භක ශේෂයේ වශයෙන්ම යෝනිසමනස්කාරට ප්‍රමෝදය ඇතිවීම ලේවලම තියෙන කෙනෙකුට මේක ගැලපෙන්නේ බොක්කින්ම තීරණ කෙනාට විතරද භාවනා ගැලපෙන්නේ. එහෙම නැත්නම් භාවනාව නිසා යෝනිසෝ මනසකාරයට ප්‍රමෝදේ වීම ඇති වෙන දෙයක්ද කියන දේ කාටවත් විශ්වාස බෑ. ඒක ඒ තරම්ම අහඹයක්. ඒ වගේම ඒක අනිත් පැත්තට කියත හැකි. තමන් අවුරුදු 10ක් ගත කළා 20ක් ගත කළා 30ක් ගත කළා 40ක් ගත කළා 50 60 70 80 ඕනේ අවුරුද්දක් ගිය කෙනෙකුට මම මෙතෙක් වෙලා හිටිය අයෝනිසමංශකාරේ මට දැන් යෝනිසමනස්කාරට යන්න පුළුවන් කියන එක වැටහෙන හැටි ඒ වගේම හම්බයක්. කවදාකවත් සැලසුම් කරන්න බෑ. සැලසුම් කරන්න එහෙම පුළුවන්කමක් තිබුණා නම් සර්වචනාංශේ රාහුල පුංචාමුරණ දෙන්න තිබ්බයි. සැලසුම් කරන්න පුළුවන්කමක් තිබුණා නම් යසෝදරාට දෙන්න තිබ්බා. මොකද ප්‍රියම්බිකාවනේ. පුළුවන්කමක් තිබුණා නම් සුද්ධෝදන රජුණා දෙන්න තිබුණා. ඒ රාහුල කුමාරයා අවුරුදු 17ක් ඔව් අවුරුදු 7 දී පැවිදි වෙලා 21 වෙනකන් භාවනා කරලා කරලා තමයි යෝනිසෝමස් කාර්ය කියන එක තේරුම් ගන්නේ. යශෝදරාවත් එහෙමයි. සුද්ධෝදන රජුරොත් එහෙමයි. මහාමායා බිසවත් එහෙමයි. ඒකට බුදුචන්ද කරන්න පුර උපරිම උත්සාහය කරනවා. මම බුදු වෙච්ච නිසා මම දැන් අයෝනිසෝමස් කාර්ය යෝනිසෝමස් කාර්ය දාලා දෙන්නම් කියලා. මේ කට්ටිය හිතන දැන් මයිටි බුදුහාමතු ආවම කරලා දෙයි කියලා. අද බැරි නම් කවදාවත් බෑ. මොකද අදත් ඒ අයින්සෝමන්ස් කාට ඉඳලා ජෝන්සෝමන්ස් කාට යන්න ඒකාකාරී එකම හැකියාවක් තියෙනවා. අපි මේක බෑ කියලා පතර දාන එක තමයි ප්‍රමාදේ කියලා කියන්නේ. එවනොත් නෑ ප්‍රමාදයක් නෑ දැන් කරන්න ඕනේ. දැන් කරමු කියලා ඒ ඒ කරමු කියලා පෙළඹීම පවා. එහෙම නැත්නම් මේ යෝනසෝමන්ස් කාර්යය එනකොටම එන ප්‍රමෝදය නැත්නම් සංසාරේ තියෙන ඒ කුණු රොඩු කඩාගෙන මේ පැත්තට දාන්නේ. ඒක කිසිම කෙනෙකුට තව කෙනෙක්ගේ උදව්වෙන් වෙන එකකුත් නෙවෙයි කොහොම වෙනවද කියලා කියන්න බෑ. උනාට පස්සේ තමයි යා ඒ වගේ ඉන්න කට්ටියට එකතු වෙලා තේරුම් ගන්න පටන් අර ගන්නවා මේක කොහොමඩක්වත් කියලා දෙන්න බෑ මොකද ලෝකයේ අහන්නේ අයෝනිසෝ මනසිකාරේ. ඒතකොට යාට බෙන යෝනිසෝ මනසිකාරයේ උච්ඡේදවාදයක් විදියට, නාස්තික දෘෂ්ටියක් විදියට, එහෙම නැත්නම් අපගබ්බ ක්‍රමයක් විදියට, අරසරස විදියට, රස දන්නේ නැති මැට්ටෝ කියලා තමයි තේරුම් ගන්න. ඉතින් ඒ කොච්චර බැන්නත් මේ ප්‍රමෝදය පහල කරගන්නවා කියන එක ඒකයි මම කියන්නේ නිවන් දකින්න වගේම අමාරු දෙයක්. කොයි වෙලාවක හරි ආයේ ප්‍රමෝදය දැනගෙන ගමන් ඕන දෙයක් කියපුදින් මම මේ පාරේ යනවා කියලා යනකොට යාන්ට ඒ ඇති වෙච්ච යෝනිසෝ මනසිකාර්ය කීකරු කරගන්න, හීල කරගන්න ක්‍රමයකට පෙතකට දාගන්න එයාට සිද්ධ වෙනවා මේ මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය තියෙන මේ මානසිකාර්ය ක්‍රියාවත් කරන්න එහෙම නැත්නම් අපි ඒකට මෙනෙහි කිරීම කියලා කියනවා කෙලස් නැති ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොමිට ලැබෙන අරමුණකට හිත නැවත නැවත නැවත නැවත යොදන්න. එම නොයදුවොත් හිත තියෙන අයංශ මංචකාරය. ඒ නිසා මේ භාවනාවත් ප්‍රමෝදයක් මෙනෙහි කිරීම හා සම්බන්ධ කරලා කටයුතු කිරීම ඊටාම වැදගත් මේ සම්දිස්ථානේ තමයි මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ හොයාගත්තේ බුද්ධ ජයන්තිදී ඉස්සල්ලා. ඒක ජේතවං සෑඩෝ ගාව තිබිච්ච එකක්. ඒ සංසි කියලා දීලා තිනා ඒක අහුනේ මහසි සෑඩෝ ස්වාමීන්ට විතරයි. ඒ ජේතවන ස්වාමීන් වහන්සේ මහසි සෑඩෝගේ ගුරු ස්වාමීන් වහන්සේ කියනෝක කියන්නත් එපා කාටවත් ලියන්නත් එපා කාටවත් කියපු ගමන් ලියපු ගමන් මිනිස්සුන්ට විරුද්ධ වෙනවා. මේ කොහේ මොන මූල ආශ්‍රයෙන් ආපු දෙයක්ද කියන්න යන්න එපයි. මම ඉන්නකොට නම් කිව්වොත් මට කරලා පෙන්නන්න පුළුවන් මොකද මම ප්‍රමෝදයෙන් ඉන්න නිසා. මරණයට මම මරණයට පස්සේ ඔක වෙන්නේ නැහැ කියලා ලියන්න එපයි කියලා එතුමු ලේකම් හම්බුනට කියලා තියෙනවා. පස්සේ මහසිසාරට අල්ලගත්තට පස්සේ මහා මාරු තාමත් පහසුකම තියේදී ওই විපස්සනා ශෝණීචාන් එහෙම නැත්නම් manual of ඔය කියන්න පුළුවන් ඒක බුදුමෙම විපස්සනා ශූන්‍යචම් කියලා කියනවා. එහෙම නැත්නම් විපස්සනා ප්‍රකරණය කියලා පොතක් කියනවා. ඒක තමයි ඇත්තට මේ මෑත කාලේ ඔය භාවනාවක් කියන එක එළියට ආයි මම දකින්න ඇති. ඉතින් ඒකේ තියෙන ප්‍රධානම දේ මෙනෙහි කිරීම. මෙනෙහි කරොත් අපිට මනස තැනකට යොමු කරවන්න පුළුවන් ආපాతගත කරන්න පුළුවන් ඇඩ්වර්ටිං කියලා තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ යමකට බොහෝ දේවල් තියේදී එකට හිත මෙනෙහි කිරීම එකට හිත යොමු කරවීම මෙන්න මේ මානසිකාරය මෙනෙහි නොකර අවශ්‍ය දෙයට හිත මෙහෙවන්නේ නැතුව ඉන්න කර කියනවා ශික්ෂාවක් නැතිකම කියලා හික්මීමක් නැතිකම කියලා මෙනෙහි කරන්නේ නැති ඉතල ඔක්කොම අයනසනස් කාට වෙනවා කොයි වෙලාවක යෝනිසමනස්කාරයෙන් දැන් යෝනිසමනස්කාර බවට පත් කරගන්න කිවිසගත්ත කෙනා පුළුවන් ප්‍රමාණයට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව, ඇවිදිනකොට ඇවිදින බව ආදී මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒක හරිම කම්මැලි වැඩක්. ඒක හරියට මේ වයලින් එකක් නැත්නම් පියානෝ එකක් අරගෙන සී ටෝන් එක විතරක්ම සුමානයක් විතර ගහ ගහ ඉන්නවා වගේ. ටයිප්‍රයිටර් ගත්තා නම් රට රට රට රට රට රට රට රට රට රට රට කියලා හාෆ් ෂීට් 50ක් විතර ගහන්න ඕනේ. કોઈ ශිල්පෙට ගියත් මුලදී එකම දේ කර කර යනවා. ඒ නිසා කාටවත් ශිල්පේ පිහිටන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඉක්මනට ඕනේ ලව් ලෙටර් එකක් ලියන්න ටයිප්‍රයිටර් එකේ. රට රට ගගා හින්න වෙලාවක් නැහැ. ඉතින් අහනවා කොහොමද මේ බොහොම ලයාන්විතව අකුරු මාරු කරලා බැඳිය අකුරු දාලා කරන්නේ කියලා. කොහේ කරන්නේ? රට කියලා ගහන්නවත් බැරි. ඒ වගේම වයලින් එක අතර ගන්නත් ඉස්සලා ඔකෙස්ට්‍රා එකට යනවා. මේ එකම දේ නැවත නැවත කිරීමේ කලාව බුදුජානනාංශික එකක් විතර නෙවෙයි. ඒක එදා ඉඳලා තිබුණ දෙයක්. ඒකට කියනවා ඔය ඔස්තාද් අල්ලා රක්කා ඉන්දියාවේ හිටපු ඒ සිතාර් වාදනයේ හිටපු අන්තිම දක්ෂයා දේවත්වයෙන් සලකපු මිනිස්සේ. ඉතින් මනසේ හැමදාම පැය 9ක් ප්‍රැක්ටිස් කරනවා. එයාගේ ගෝලිය අනිවාර්යෙන් පැය 8ක් කරන්න ඕන. ඉතින් එක්කෙනෙක් අහලා තියෙනවා ඔබතුමා දැන් ගෝලියොත් පැයටයි කරනවා. ඔබතුමා මේකේ එක්ස්පර්ට්. ඇයි දවසට පැය 9ක් කරන්නේ? ඊට පස්සේ කළා මම එක දවසක් එක දවසක් පැය 9 කරගන්න බැරුවත් මගේ ප්‍රධාන ගෝලයා දන්නවනු සර්ට් ඊයේ භාවනා කරගන්න මේ භාවම් වයලින් එක සිතාරක සෙල්ලම් කරන්න බැරි වෙලා තියෙනවා ප්‍රධාන ගෝලයාට තේරෙනවලු ස්කිල් එක පොඩ්ඩක් බැලයි. දවස් දෙකක් බැරි වුණොත් ගෝලියෝ සේරම දන්නවලු. දවස් තුනක් බැරි වුණොත් පුරෝ ඉන්දියාවම දන්නවලු. මම මේ ශක්තිය තියන්නේ ගෝලිය පැය 8ක් කරද්දී පැය 9ක් කරලා. මම මේ කරන්නේ සරස්වති පූජාවක් විදියට. ඒ නිසා මම ඔක්කොලට වේට වැඩ තිබුණාට මම හැමදාම මේ පැය 9 කරනවා. එහෙම කළා තමයි මේක තියාගෙන. ඒ කියන්නේ ඒ ඒ කෙනා දන්නවා ඒ කෙනේ තියෙන ශ්‍රද්ධාව, ඒ කෙනේ කියන මේ සතතාභ්‍යාසය කියන තියෙන සක්කච්ඡාකාරීකම මොන කෙනෙක් ආවත් වලක් කරලා බෑ. මොදි પરම්පරාව ගෙනියන්නේ එහෙම කරලා. අන්න වගේ මේ මෙනෙහි කරමින් වැඩි වේලාවක් අරමුණේ හිත පැවැත්වීම කියන එක හරිම බෝරි. එපා වෙනසලු කම්මැලි නීරස අර පැන පැන හිට පිස්සු වඳුරා අල්ලගෙන කූඩුවකට දැම්මා වගේ. හැබැයි ඒක කරන්න පුළුවන්. ඉච්චරයි කරන්නේ කොහොමද? යෝනිසෝමනසිකාරේ ප්‍රීතියක් ප්‍රමෝදයක් කරගත්ත එකනට කරතයි. එimhe බැරුව මේ මෙහෙම කිරීමෙම සැප ඉල්ලනවා නම් එහෙම කිරීමෙන් අර ඥාන මේ ඥාන ධ්‍යාන ඉල්ලන කෙනෙකුට කවදාවත් බෑ. නිදිමත අභ්‍යාස කරන්න. නිදිමත අභ්‍යාස කරනකොට දැන් මේ මානසිකාරය ක්‍රියාවත් වෙනවනේ වම තියනකොට වම දකුණ තියනකොට දකුණ ආශ්වාස ප්‍රශ්වාස නැත්තම් පිම්බීම හැකිලිම නැත්තම් ඉඳගෙන ඉන්නව නැත්තම් හිටගෙන ඉන්නවා එවිදිනවා කියලා මේ මෙනෙහි කරමින් කරමින් කරමින් අච්චර කම්මැලි වෙනදී කවදා හෝ හිතනද එයාට මෙනෙහි නොකර කරන්න පුළුවන් තත්ත්වයට ආවයි කියලා. මම ඉඳගෙන ඉන්නකොට මෙනෙහි කරන්නේ නැතුව මගේ හිත ස්වභාවයෙන් දන්නවා දැන් මම ඉඳගෙන ඉන්නේ කියලා. හිටගෙන නෙවෙයි කියලා. බුදියාගෙන නෙවෙයි කියලා. ඒකට එයාට සතුටක් ඇති වෙනවා. මෙතෙක් කල මේකට ගත්ත හිත මේ කම්මැලි ඉරියව්වට හිත ගත්තේ මෙනෙහි කරමින් දැන් මෙනෙහි කරන්නේ නැතුව මට ඉන්න ගන්න ඉරියව්වට හිත ගන්න පුළුවන්. ඒ වගේම ආශ්වාසය කරන වෙලාවට තේරෙනවා මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. මෙනෙහි කළා නෙවෙයි. ආස්වාසයමයි ප්‍රසවාසය නෙවෙයි. වම තිනකොට දන්නව දකුණ නෙවෙයි. ආ නීගතියට එනකොට අර ප්‍රමෝදය ප්‍රීතියක් වඩපත් වෙනවා. මිනේ කරමින් ආයාසයෙන් කරපු වැඩේ අර කම්මැලි වැඩේ අර ඒකාකාරී වැඩේ අර සතත අභ්‍යාසයෙන් කරපු වැඩේ කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා Taman ඉන්නේ ඉරියව්වට නැත්නම් මේ මෙහෙවන්න ඕනේ අරමුණට ස්වභාවයෙන් යන ගතියක් එනවා. පටන් ගන්නකොට නම් එහෙම හිතන්නවත් බෑ. අමෝරාවෙන් තමයි අරමුණට හරි නංගගන්නේ. පහු වෙනකොට පහු වෙනකොට ඒ වෙහෙස නැතුව අනායාසයෙන් වරින් වර චිත්තක්ෂණයකට දෙකට ඉබේම හිත උස්මට යනවා. ඉබේම හිත ඉරියව්වට යනවා. ඉබේම හිත ඇවිදින බවට යනවා. අන්න එතකොට යාට තේරෙන පටන් ගන්නවා. අර ප්‍රමෝදය ජනකව වැඩ කරගෙන කරගෙන යනකොට පමුදිතස්ස පීති ජායති. ඒකට ලැබෙන ලකුණ තමයි ඒ ආයාස කරන්න ඕනේ නැහැ. කරන්න ඕනේ. මෙනෙහි කරච්ච වෙලාවල් තියෙනවා. එතකොටත් වාසි. මෙනෙහි නොකර යන්න පුළුවන්. ආන්න එතකොට යාට තේනවා මේ උපයාගත්ත ප්‍රීතිය කාටවත් දෙන්නත් බෑ. කාටවත් හොරකම් කරන්නත් බෑ. මොකද ඒක අර මුලින් ඇතිවෙච්ච ප්‍රමෝදය ඝන බහල වීමක් මෙතන වෙලා තියෙන්නේ ආයාසයෙන් කරපු දේ අනායාසයෙන් වෙනවා උදාහරණයක් වශයෙන් කිව්වොත් මුලදි මුලදි මේ හුස්ම ගන්න හුස්මට හිත මෙනෙහි කරන්න යනකොට හුස්ම કૃතිම වෙනවා. හුස්ම හුස්ම බලෙන් ගන්නවා වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ හොඳයි. දිගටම කරගෙන යනකොට යනකොට ඔන්න යාට තේරෙනවා. කමන්නේ එහෙම වුණත් කමක් නැහැ දැන් අඩු ගානේ. හුස්මේ හිත තියෙනවනේ ඒකට ඔන්නකොව අනාය මේ අචේතනික වෙන හුස්මක් බවටපත් වෙනවා. ඊට පස්සේ මෙනෙහි කර කර කරගෙන යනකොට මෙනෙහි නොකර දැන් මේ ආසාවච මේ පස්සාවච කියලා මෙනෙහි නොකර හිත මගේ හුස්ම තියෙන බව තේරෙනවා. ඒක මේ මේ අරමුණ වශී කිරීමේ මෙනෙහි කිරීම වශී කිරීමේ මූලික ලදරු අවස්ථාවක්. එතකොට යාට එක විදියක ප්‍රමෝදයක් පහළ වෙනවා හරියට එල්ලේට වෙඩි තියෙන එකන අමාරුවේ. වෙඩි තියලා තියලා තියලා තියලා පුරුදු කරලා නැත්නම් විදලා විදලා විදලා පුරුදු කරලා පොට්ටෙට වැදුනොත් ටාගට් එකට අර ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක ඒ ඒ ඇතිවෙච්ච ප්‍රමෝදයෙන් කරලා කරලා කරලා ගහන ගහන එක එල්ලට යන්න පටන් ගත්තොත් ඔන්න ප්‍රීතියක් පාරයි. ඒ ප්‍රීතිය ආවට පස්සේ ආට තේරෙනවා මේක දැන් ගැම්ම ගන්න නම් එතනින් අතර වෙන්න නරකයි. මේ තියෙද්දි දැන් මේ ආශේවනය කරපු දේ භාවනා කරන්න ඕන. භාවනා දිගට දිගට දිගට කරනකොට අර ඉස්සර තරම් වෙහෙසක් නැහැ. ඉස්සර තරම් බලාපොරොත්තු සුන්වීමක් නැහැ. ඉස්සර තරම් අනිශ්චිත භාවයක් නැහැ. ඉස්තර තරම් කියා ගන්න බැරි ගතියක් නැහැ එන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ අරමුණ දැන් එල්ලේ හුස්ම නම් හුස්ම දැන් නතු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. කෙල්ල දැන් ඇහැදෙන වෙලාව කියලා එකක් තියෙනවා. කෙල්ලෙකුට ලාළු වෙන්න හදනකොට කෙල්ලගේ පැත්තෙන් ඔන්න එන්න පටන් ගත්තා. අපි සෑහෙන චොක්ලට් දීලා ලේන්සු දීලා තමයි වැඩේ පටන් ගන්නනේ. ඒ පැත්තෙන් පොඩ්ඩක් ඇහැදෙන වෙලාවක් එනවා. මේවා කියන්න එපයි කියලා තමයි සාමාන්‍ය පොතේ තියෙන්නේ. මේක කිව්වහම ඔන්න තේරෙනවා. ඒත් මම දන්නේ කොල්ලන්ගේ පැත්තෙන් විතරයි. එල්ලන්ගේ පැත්තෙන් කොහොම කියනවද මම දන්නේ. අරමුණ හැදෙන වෙලාවක් එනවා. කවදාකවත් හිතා ගන්න බැරි කම මේ තෙක්කල් මධ්‍යස්ව ඕලාරික කිසිම රසයක් නැතුව තිබුණ අරමුණට හිත බඳ ගන්න බැරුව මිනේ කරමින් මිනේ කරමින් යනකොට අරමුණේ නතු ගතියක් එන්න පටන් අර ගන්නවා එතෙන්ද එනකන් නතු ගතියට එනකන් අරමුණේ අලගිය මුලගිය විස්තර හොයන්න යන්න එපා. කියන්නේ කෙල්ලගේ මේ පැත්තට තොරතුරක්වත් නැතුව කියන්න යන්න එපා යමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කිව්වොත් පටලවිල්ලක් වෙනවා. පල්ලවෙනිම වශයෙන්වත් තියෙන්න ඕනේ මේ පැත්තේ නතු වීම. ඉතින් ඒක තමයි ඔය සතිපට්ඨාන සූත්‍රය කියන්නේ අරඤ්‍යගතව රුක්ඛමූලගතව ශුඤ්ඤාගාරගතව අරඤ්‍යරි ගිය හෝ වේවා ගහක් මුල ඉඳගත්තු හෝ වේවා නැත්නම් මේ වගේ ශූන්‍යාකාරට ගිය හෝ වේවා නිශීදති පල්ලංකම් ආභුජිත්වා පළක බඳ වාඩි වෙලා මම දැන් ඉඳගෙන ඉන්න බවට ආභෝග කරන්න කියනවා. ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්න බව වෙන කරදර නැති වෙලා ඉඳගෙන ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්න බවට හිත ගිය වෙලාව කොහොමද මට ඒක දැනෙන්නේ? කොහොමද මම ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මම කොහොමද දන්නේ හිටගෙන නෙවෙයි කියලා? නැත්නම් අත් දෙක වහගෙන ඉන්නවා කියලා හිතමු. කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්න කියනකොට කියන වචනයක් ආභෝග කරනවා. පල්ලංකා ආභුජිත්වා. මේ ආභෝග කරන එකෙන් තමයි අපි ඉස්සල්ලාම අපේ කයට මෛත්‍රී කරන්න පටන් ගන්නේ. ওই විදිහට කය පවතින අපි ඒක ඒ හිතින හැටි පිහිටපු හැටි අත්දකිනවා. අත්විඳිනවා. ඇස් දෙක වහගත්තාම තමයි මේක හොඳටම සිද්ධ වෙන්නේ. ඇස් දෙක අරගෙන ඉන්නකොට නම් අපිට සාමාන්‍යයෙන් පේනවනේ. නමුත් ඒකට අභියෝගයක් තියෙනවා. අපි හීනෙන් දකින්නවා කියලා හිතන්න මං ඉඳගෙන ඉන්නවා. එතකොට ඉඳගෙන ඉන්න බව අත්දකින්නම ඉඳගෙන නෙවෙයි බුදියාගෙන ඉන්නේ. ඊ හීනෙන්. එහෙම නෙවෙයි. දැන් මේ ඇත්තටම ඉඳගෙන ඉන්නේ. නිින්ද ගිල්ලත් නැහැ, මැරිලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ කියලා කොහොමද ආභෝග කරන්න කියන කතාව. ඉතාමත්ම වැදගත් කමඨාන් සුද්ධ කිරීමෙන්. ඒක තමයි අපි පන්නන තැන. අපි ඉඳගෙන ඉනවා හිටගෙන නෙවෙයි. නිදාගෙන නෙවෙයි කොහොමද තන්නේ? ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ පෙන්වන නිදර්ශනය තමයි ඒ පුංචි කැටකිරිල්ලක් පිටර දාලා පැටව ඉන්න වෙලාවේදී ඊට නිතරම කූඩුවෙන් එහාට යන්න වෙනවා පිටර පිසිතින් පිපුරුවට පස්සේ යන හැම වෙලාවෙම ඊට ෂුවර් නැතිලු ආපහු එනකොට කූඩුව තියෙද පැටව තියෙද දැන් මිස්සන්නවනේ නම් කොච්චර දෝ කැටකිරිල්ලෝ පිටර දාන තේ එකක්වත් මෝරන්න දෙන්න රිලව් අවිලා කාලා දානවා රිලව දක්වන රිලව කනවා ගැරන්ඩිය දැක්කොත් ගැරන්ඩිය කනවා මොකා දැක්කත් කන. ඉතින් මේ කිරිල්ලි කරන්නේ කෑම හොයන්න පිටබෙන්ද ගිහිල්ලා කූඩුව පේන තැනක අත්තක වහලා කූඩුව දිහා බලනවලු දැන් යන්න ඉස්සලා කූඩුව තියෙන්නේ කොහොමද කියලා. කෑම හොයාගෙන ආවිලා ඒ ඇත්තම වහනවලු කූඩුවේ හෙල්ලිලා හරි තිබුණොත් කිට්ටුවට යන්නේ දන්නවා දරුවොත් කාලා මම ගියොත් මාත් කරනවා. ආභෝග කරලා බලනවලු කූඩු හෙලිලා තිබුණත් අය බලන්න එපා. ඒ අහිංසක දරුවන්ට අනුකම්පාවක් ලැබිලා කියලා. ඒ නිසා යන්න ඉස්සලා ආභෝග කරලා ඇවිල්ලා ඒ යත් ඉඳලා බලනවා. ඉතින් ඒකට ඔය පරණ ගමේ කඩවල් වල මිනිස්සු කඩේ කරනකොට මේ මුදලාලි උදේ ඉඳලා හැන්ද වෙනකම් බක්කිය තමයි ඉන්නේ. අල්ලි පිට්ටි ගා තමයි ඉන්නේ. මුදලාට හිතන්නේ චූ කරන්න යන්න ඕන නැහැ කියලා. දැන් යන්නකොට කඩේ කොල්ලට බාර දීලා යන්න එපා. එක විනාඩිය ඇතිනේ වැඩේට. ඒතර කියනවා මම යනවා. උඹට දෙන සල්ලි උඹ වෙන් කළා තියාගන්න. පිටි අත ගන්න එපා. ඒකල්ල යන ගමන් පරිප්පුවටෙන් නමල යනවලු පිටි ලෑල්ල උඩ. ලාච්චු අදිනකොට හෙල්ලෙන්න. ඉතින් ගිහිල්ලා ඇවිල්ලා වරදී කගෝලයන් අහනවා හරි මං ගිහිල්ලා ආව ඔක්කොම මුදලාලි මෙන්න මේ පට්ටු කරා මෙන්න සල්ලි ගන්න. ඉතින් මුදලාලි ඒක බලන ගමන් මේකෙන් පොඩ්ඩක් බලලා බලනවා පරිප්පුවට හෙලිලා. පරිපැට හෙල්ලිලා නම් සුද්ධක් දීලා. ජේම්ස් බොන්ඩ් ෂෝස් වල ජේම්ස් බොන්ඩ් ජේමිස් බන්ඩට මොන කාමරයේ දුන්නත් හෝටලේ එයා එළියට යනකොට ලොක් කරලා කෙස් ගහක් අරගෙන චුයින් ගම් පෙති දෙකකින් දොරයි උළුවසයි තියලා හේතු කළ තියලා යන. එනකොට එයා බලන්නේ ලොක් කරලා හරි මේක කරලා නෙමෙයි. ඔය හෝටලේ කොයි එක ගාන චතුරු තියනවා. අර ඔළුවසයි දොරයි අතර තියෙන කෙස් ගහ හෙල්ලිලා තියෙනවා නම් මිනිහා දන්නවා ඇතුලේ කවුරු හරි ගිහිල්ලා කැමරාව සෙට් කරලා තියෙන කියලා. ඒකට කියනවා ආභෝග කරනවා කියන. අපි යන්න ඉස්සෙල්ලා ලකුණක් තියලා යනවා. මොකද වෙන්නේ කියලා. අන්නේ වගේ මේ කය කය ආභෝග කරා නම් කොයි වෙලාවක හරි තමයි තේරෙන පටන් ගන්න මේ කයට ප්‍රේම කරන්නේ නැතුව කයට ආභෝග කරන්න බෑ. යත යතවා කායෝ පනිහිතෝ හොති තත තතන පජාන යම් යම් ආකාරද කය තියෙන්නේ ඒ ඒ විදිහට දැනගන්නේ කියලා. දැනගත්තට පස්සේ තමයි කයට හිත ගත්ත බව දැනගන්න මේ පළවෙනි ලකුණ. gedarට ged වුණා. එලිපත්ත පැන්නා. මල පැන්නා. සතියට ආවා කියලා දැනගත්ත ගමන් තමයි ඔන්න හුස්ම වැටෙන බව තේරෙන පටන් ගන්න කය ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය. මේ කයටවත් හිතේ ඉන්නේ ඉස්සලා ආසාර ප්‍රසාසයේ මුලැමැදාක බලන්න යන්න බෑනේ. ඉතල කයට හිත අරගෙන කය ඉනකොට ඒකේ කරන අනිවාර්ය කෘත්‍යයක් තමයි ඒක බින්බෙනවා හැකියන ඒක උස්ම ගන්නවා ඒක ඉඳගෙන ඉන්න බව තේරෙනවා ඉතින් මේ පළවෙනි දෙයම කයට හිත ගැනීමම ප්‍රමෝදයක් කරගන්න දන්න කෙනා කොයි වෙලාවෙත් බලනවා පරියංගකට ගිහිලා ආරණ්‍ය ගත වෙලා රුක්ක මොල ගත වෙලා නෙමෙයි කොයි වෙලාවක කයට හිත ආවනම් ප්‍රමෝදයක් ඉතින් ඉපදිච්ච මිනිසෙකුට මේ කයට හිත ගන්න ගන්න වාරේ ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් නමුත් ඒක නෙමෙයි බලන්නේ කොල්ලෙක් බලන්නේ කෙල්ලෙක්ගේ හිත දාගත්තොත් ඇඟට දාගත්තොත් ඔන්න ප්‍රමෝදය. කොල්ලෙක් බලන්නේ කෙල්ලෙක්ගේ හිත කයට දාගත්තොත් අන්න ප්‍රමෝදය. අන්න ඒ වෙනුවට ඒකට නෙමෙයි සංසාරේ බෝ වෙන්නේ ඔතනනේ. ඒ වෙනුවට මේ තමන්ගේ කයට හිත දාගන්න පුළුවන් නම් ඒකට කියනවා යෝනිසමනසිකාරය කියලා. දැම්ම බවට ලකුණ තමයි සතෝ වාස සති සතෝ පස්ස සති. ආස්වාදෝ ප්‍රසවාසි මේ කය තියෙන බවට අමතර ලකුණු පේනවා. හරියට කවුරු හරි දැකලා මූණ දිහා බලලා අඳුනගත්ත කෙනා නැවත නැවත හම්බෙනකොට එයාට ඒ යාගේ අනිකුත් අංගපසංග පේනවා. යනකොට කොහොමද එනකොට කොහොමද කනකොට බොනකොට කියලා මූණෙන් අල්ලගත්තට පස්සේ ඉතුරු ඒවා පැතිරෙන එක තමයි දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානා. මගේ හුස්ම දැන් දීර්ඝව යන්නේ කියලා තේරෙන පටන් ගන්නවා. හුස්ම හෙලන එක මෙහෙමයි ගන්න එක මෙහෙමයි කියලා ඒ දෙක අතර තියෙන වෙනස අර වගේ පියවර පහකට විතර පස්සේ තමයි වෙනස තේරෙන්නේ. ලහ ගන්නකොට මටයි කියලා ගිහිල්ලා මට හුස්ම පෙනෙන්නේ නැහැ කියලා හුස්ම මුල මැදක දැක්කේ නැහැ කියලා ආශ ප්‍රසද වෙනස දැක්කේ නැහැ කියලා බලනවයි කියලා කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයේ වඩනකොට යන ක්‍රියාවලිය ජවනිකා ප්‍රතිපදාව ධර්ම પરම්පරාව දන්නේ නැත්නම් එයා හිතන ඔක්කොටම ආනපාන පේනවා මට පේන්නේ නැහැ මට ওই මොනක්වත් පේන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඉස්සලා කයට දාන්න ඊට පස්සේ ආස්වාස පොදුවේ දාන්න ආස්වාසයේ ලකුණු දීර්ඝව කෙටිව ප්‍රස්වාසයේ දීර්ඝව කෙටිව එතකොට තේරෙනවා ඒ ආස්වාසයක් ආස්වාස පාස බලනකොට දැන් මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනස බලන එක විතරක් නෙවෙයි කරන්නේ සතුටෙන් ප්‍රීතියෙන් ආස්වාසයෙන් ආස්වාසයටත් වෙනසක් වෙනවද කියලා බලන්න ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනසක් නැති කියලා බලනවා. මේකට කියනවා විභජ්‍යවාදය කියලා. අපි කොතනකින් හරි හිත දාගත්තට පස්සේ කයට කයෙහි තියෙන අත්‍යන්ත ලක්ෂණයක්. ඒ කියන කය කය සංඛාර කියලා. හුස්ම හෝ පිම්බීම හැකිලිම ඉදගෙන බව පේනවා. හුස්ම හෝ පිම්බීම හැකිලිමේදී ඉස්සල්ලාම අපි බලන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙනසක් තියෙනවද නැද්ද? මෙනේ කරන එකේ අර්ථයක් තියෙනවද නැද්ද නැත්නම් තියෙනවා නම් මොකද්ද වෙන්නේ කියලා. මේකට උත්තර ගන්න බෑ කවදාවත් කාගෙන්වත්. ඒ තරමටම අපිට එතකොට කම්මැලි වෙලා, නීරස වෙලා. නමුත් ප්‍රමෝදයේ ප්‍රීතියක් බාටපත් වුණා නම් එනේන හුස්ම අල්ලන්න පුළුවන් නම් විතරක් එයාට ආස්වාසින් ආස්වාසයට ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක යෝනසෝ මනසිකාරයෙන් නැතුව බැලුවොත් හිතන්නේ ඒක වෙනස් විය යුතු නෑ කියලා. ආස්වාසි ඒ විදිහටම තියෙනවා. ප්‍රස්වාසි ඒක විදිහටම තියෙනවා. නමුත් යෝනිසමනස්කාරයේ තෙන්දී කියනවා නැත්නම් ලැහැත්ති කරනවා මනස විවෘත කරනවා. මේ පේන ආස්වාසි එnde end end end එක්ක සටහන එක්ක ආකාරය එක්ක ස්වභාවික ලක්ෂණ අනුව වෙනස් අන්නේ වෙනස් අනුව Tamanට මේ ඇති වෙලා තියෙන ප්‍රීතිය ඉදිරියට ගියොත් නැත්නම් ප්‍රමෝදේ ප්‍රීතියක් බාටපත් වෙලා ඉදිරියට ගියොත් බොහොම පුංචි දෙයක් මේ කතා කරන්නේ. ඒ වෙන්නේ දීර්ඝ ඝන බාල ප්‍රීතියක් නෙමෙයි වැඩි හරිය බවට ලකුණක් ගියොත් ආශ්‍රව ප්‍රසවාස දෙක සියුම් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි පස්සම්බයං කාය සංකාරං අසසී සාමිති සික්කති මේ විදිහට පේන පේන වෙලාවේ කැස්සක් වැස්සක් ඇති වෙලා හෝ කමන්නේ පස්සේ ආනපාන හිත දාන. කකුල දිගෑරලා හෝ කමන්නේ ආසපන්ට හිත දාන. වතු ටික බීලා හෝ කමන්නේ ආනපාන හිත දාන. දාන දාන වෙලාවේ ආස්වාද ප්‍රසආස දෙක මේ විදිහට වෙනසක් විපරිණාමයක් පරිණාමයක් රූපාන්තරණයක් වෙනවා කියලා දක්නාසුලුව එහෙම නැත්නම් එහෙම දෙයක් වුණාට හිත කඩා ගන්න නැතුව නිත්‍ය සංඥාවෙන් බලන්නේ නැතුව අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඒ ආස්වාසින් ආස්වාසිර සිටින මේ වෙනස්කම් දකින්න දකින්න දකින්න තමන් ප්‍රමෝදයේ ප්‍රීතිය වගේ ඇතුළත ලොකු ක්‍රියාශක්තියක් වැඩෙනවා එහෙම නැත්නම් කියන්න පුළුවන් කර්මන්නේ වෙනවා හිත. හැබැයි හුස්ම සංසන්ති. මේ හුස්ම සංසිඳෙද්දි සංසිඳෙද්දි අර දැනිච්ච ප්‍රීතිය පස්සම්බණයට ලක් වෙනවා. සංසිඳීමකට ලක් වෙනවා. ඉතින් ඒ පස්සම්බන කියන දේ නැත්නම් මේ රූප ධර්මයේ ඇති වෙන මේ සංසිඳීම දකින හිත හොඳටම ඔක්කඳ වෙලා තියෙනවා. ප්‍රීති වෙලා තියෙනවා. ප්‍රමෝද වෙලා තියෙනවා. පස්සම්බනේ වෙන්නේ රූප ධර්මයේ ඉතින් ඒ නිසා දීගං වාසසන්තෝ දීගං වාපසසන්තෝ පසම්බයං කාය සංඛාරං අසසී සාමිච්ච චික්කති ඒක උනාට පස්සේ තමයි සබ්බ කාය පරිසංවේදී හුස්ම මුලැමැද අග වශයෙන් ලාස්සනට සම්පූර්ණ එක හුස්මක විස්තර ඒවට කියන ස්වභාව ලක්ෂණ කියලා සවිස්තරව බලන්න පුළුවන් ඒකට හොඳටම හුස්ම අතට මිටට අහු වෙලා තියෙන. ඉතින් හොඳට ලං කර කර ඈත් කර කර බලන්න. ඉතින් මේ ටික වෙන්න මේ මුල් පියවරවල් ටිකක් තියෙනවා. අන්නේ පියවරවල් ටික දැනගෙන නෙමෙයි ආධුනිකයා කරන්නේ. නමුත් එකම දේ ලක්ෂ වාරයක් කරනකොට බුදුහාමුදුරු කියපු දේ ඇත්ත බව තේරෙනවා. පටන් අර ගන්නකොට කයත් එක්ක යාළු වෙනවා. ඒකල කය ඒ වෙලාවේ මොනවද පෙන්වන්නේ කියලා බලන්න. එක්ක ආසාවසයි කුපිම්බි නැකිනේ. ආ ඒක දකින්නවනම් දැනගන්නද මේ කය ඇතුලේ. එතකොට මේ ආස්වාද ප්‍රසවාසයේ පළු දෙක අතර වෙනස දකින්නයි කියලා කියන්නේ අරිටත් වැඩිය අරමුණට සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා නිරීක්ෂණයක් යනවා. ඒක තව දුරටත් යෝගාවචරයේ මානසිකාරය හරියට එල්ල වෙන ලකුණක්. ඒ හරියටම ගහන ගහන පාර එල්ලට වදින වෙලාවක්. ඉතින් ඒකෙදී අර සාමාන්‍ය සමත භාවනාවේදී කියනවා හරියට හයි කරලා තියෙන ටාගට් ලෑල්ලකට ගහන ගහන එක වදිනවා. විපස්සනාදි කියනවා පයින් පිම්මට සතාට වෙඩි තියන්න බෑ. ඒත් වදිනවා. අරමුණ මාරු වුණත් වදිනවා. පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. ඉස්සෙල්ලා තුවක්කුව අල්ල ගන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. සත්‍යය දකින්නට බය වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොට තේරෙනවා මේ කොච්චර සෙල්ලම් වුණත් මේ අරමුණ මිටට ගැනීම, අල්ල ගැනීම, තහවුරු කර ගැනීම හරියට ලේත් මැෂින් එකක් වැඩ කරන කෙනෙක් ඉස්සල්ලාම යකඩ කෑල්ල හොඳට සෙන්ටර් කරගන්නවා. ඊට පස්සේ තමයි ලියවන්න පටන් ගන්න. යම් විදියකට ඒක සෙන්ටර් වෙලා නැතුව කට ඇල්ලුවොත් කටක් කරලා යනවා යකඩ කෑල්ලත් නැස්ති වෙනවා. එම්බ්‍රොයිඩර් කරන කෙනෙක් රෙදි කෑල්ල රාමුවට දාලා හොඳට ඉහිර කරගන්න ඕනේ. ඉහිර කරගත්තට පස්සේ මහලා තියලා ගිහිල්ලා දෙය ටිකක් ඇවිල්ලා බොන්න පුළුවන් නතර කරපන්සලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රේම් එකට හයි කරලා නැති වෙලාවේ මේක තියලා ගිහිල්ලා ආවොත් එහෙම අර රෙද්ද ඇදිලා තියෙන ප්‍රමාණය වෙනස් වෙන නිසා ඊට පස්සේ එම්බ්‍රොයිඩර් ගහ කියන්නේ නැහැ. මොකද අපේ අක්කා හිටියා එම්බ්‍රොයිඩර් කරපු එකනේ. වැඩිම hina වෙන එක අපි. තාම තියෙන ඇති ගෙදර ඒ දවසේ එම්බ්‍රොයිඩර් කරනකොට රෙදි කෑලි වල ගහලා රාමු කරලා ගෙනල්ලා ගහගෙන ඉනවා පිටි. හරිම කැතයි. එයාගේ පැත්තෙන් බලනකොට ලොකුව ලොකු ළඟාවීමක්. ඉතින් මේ මෙහෙමයිද බලනකොට පේනවා මේ ඒ තමන් වැඩ කරන වස්තුව හිර කර ගැනීමක් තියෙනවා මේ. ලේත් මැෂින් එකේ හිර කර ගන්න ඕනේ. එම්බ්‍රොයිඩරි හිර කරන උප්පිඩක් කපනකොට ගොයන් ටික අල්ලලා ඒක හිර කෙරුවට පස්සේ තමයි දැකත්ත දාන්නේ. එහෙම නැතුව දැකත්තෙන් අල්ලන්න බෑ. ඒ නිසා විතක්කෙන් අල්ලලා දැන් මේ මානසිකාරය අපිට දෙන අවස්ථාව පිටක් කැල්ලුවා ඒක කැපුවා පැත්තකින් තිබ්බා තව පිටක් කැල්ලුවා ඒක කැපුවා ඉතින් මේ වැඩේ ගියොත් මුළු කුඹරම කපන්න පුළුවන් අපි කියලා දැකගත්තෙන් ගහගෙන ගහගෙන ගියාට මොනවද කැපෙන්න ඕන කියන එක අපි තීන්දුව කරලා නැහැ. ඒ නිසා ඉස්සරහට යනකොට දැන් දන්න මේ ආස්වාද මේ මුල. ආස්වාදයේ මුලට විතක්කේ ගිය බව දන්නවා ඊට පස්සේ ගන්නවා මුලින් මැද වෙනස් වෙන්නේ කොහොමද අග වෙනස් වෙනකද ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද මම ආස්වාද ප්‍රසවාසයෙන් මේ හද්දෙකට ගියාද කියලා දැනගන්නේ කොහොමද කියලා ඒ අරමුණ අල්ල ගැනීමේදී පිටුවට මිටට ගැනීම ඉතාමත්ම වැදගත් ඒ ගන්නකොටම Taman දන්නවා දැන් අපි ඉස්සර වගේ තොග බිස්නස් නෑ සිල්ලර බිස්නස් එකක් යන්නේ. ආරමුණ එක එක අල්ලන්නේ හරියට රිඩක්ෂනිසම් එහෙම නැත්නම් විභජ්‍යවාදයකට යන්නේ. ඒ යන්න යන්න මානසිකාරයත් විතක්කයක් දෙක එකට වැඩ කරනවා. පහු වෙනකොට පහු වෙනකොට යාට තේරෙනවා විතක්කයක් මානසිකාරයගේ මල්ලි වගේ ඒ විතක්කය දන්න මෙනෙහි කරන්න මොකක්වත් නැතුව මේ කලාව පුරුදු වෙන්න පටන් ගන්නවා. පුරුදු වෙන්න ගියාට පස්සේ යාට තේරෙනවා ඒ හුස්මේ තැම්පත් වීමක්. පසම්බය කියලා කියන්නේ ඒකයි ප්‍රශ්නකුත් අහලා තිබුණා. පසම්බනේ වෙලා තියෙන හිත හොඳට උනන්දුවෙන් අප්‍රමාදීව සතියෙන් වැඩ කරනකොට තමන්ට අල්ලන අල්ලන පිට මේ ආනපා ආස්වාස ප්‍රසවාස. මේ පිම්බීම ඇකිලි. මොකද ඒ වුණත් පිටට ගන්නෙ මොකද්ද කියලා ගන්න. ඒ ගත්ත දේ විස්තර සවිස්තරව පේන පටන් ගන්නවා. ඉතින් මේක වෙන්න වෙන්න ප්‍රමෝදය ප්‍රීතියක් බාටපත් වෙලා ප්‍රීතිය පසම්බණයක් බාටපත් වෙනවා. ඒ හැම තැනකදීම එදිනදා ජීවිතේ අපි කරන වැඩවලට විරුද්ධ ගමනක් මේ කියන්නේ. එදිනදා ජීවිතේ අපි කරන්නේ දොඩම් ගොඩ බදාගත්ත එක තීරම් බදා ගන්න හදන එකක්වත් අහුවෙන්නේ නැහැ. මේකෙදි නෑ අත දාලා එකක් ගනි. ඒක අහුවෙනවා. කැදරයට කැදර තොගේ බදා ගන්න හදනවා අහුවෙන්නේ. එකක්වත් අහුවෙන්නේ. එක එක එක එක ගන්න ගියාම අපිට පුළුවන් කාලානුරූපව අනුභවී ප්‍රතිපදාවෙන් ටික ටික ටික ටික කරගෙන යන්න. ඒක බුදුදහම කියන්නේ තෝක තෝකං කනේ කනේ. ටික ටික මොහොතෙන් මොහොත. කෑදරය තොගේ බදා ගන්න හදන. එතන මොකක්වත් අහුවෙන්නේ. ඒ නිසා මේ හිමිහිට ටිකෙන් ටික හැම මොහොතෙම කියන එකට නිදර්ශන දෙන්නේ වේයයි මීමැසයි. වේයෙක් මීමැස්සෙක් ගමනක් ගිහිල්ලා එනකොට උවර පැස පිරෙන්න විතරයි ප්‍රමාණයක් යන්දම් පරාග කියන්නේ. බොක්ක පිරෙන්න විතරයි මේ පැණි ටිකක් ගේන්නේ. කියලා අන්තිමට වද හත බැන්දට පස්සේ කලපුරවන්න පුළුවන්. හැබැයි උන් නිතරම වැඩ. ඒ යෝගාවචරය බෝධිලි බවාවේ ටිකක් දුර හයියෙන් දුවන ගිහලා ඔළුව වනවනා ඉන්නවා. ආයෙ වට පිටපොළ ආයෙ රවුමක් දෙනවා. ඒකට කියනවා කැමලියන් යෝගීස් කියලා. අර එක දිගට කරගෙන යනවා නම් ටික ටික ටික ටික අගුවේ තිබ්බ කලේ වහතෙන් වහලෙන් වටන වතුර බින්දු බින්දු එකතු වෙලා උදකුම්බෝපි පූර්ති කලේ පිරෙනවනේ ටික ටික අන්නේ වගේ මේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් පුංචි දෙයක් කරන්න ලොකු යොනසමංස්කාරයක් ඒකට මුල් වෙන ප්‍රීතිය පසද්දිය නෑ ප්‍රමෝදය ප්‍රීතිය ඉදිරියට යන ගතියක් තමයි තේරෙන්නේ ඒ තේරෙන්නේ කෑදරයට නෙවෙයි. කෑදරයට හිතන්නේ අප්පෝ මෙහෙම එක එකක් අල්ලල්ලා ගිහලා කවදා ලෝකේ ඉවර කරන්නද? ඒ නිසා යා තොගේ බදා ගන්න හදනවා. යෝගාවචරය නේ යා රිඩක්ෂනිසම් යන්නේ. යා ගන්නෙ විභජ්‍ය වාදනේ එකක්. one thing at a time and that done well. එකක් කරන සුද්ධ කරගන්නේ. ඒක ඒක පුරුද්දක් කරගන්න කරගෙන කරගෙන යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ අර පුංචි අංශුවක් අංශුවක් පාසා හොයන්න පටන් අරගත්තට පස්සේ තමයි තාම සූක්ෂම වෙනවා සියුම් වෙනවා ප්‍රණීත වෙනවා කොච්චර ලොකු දෙයක් වුණත් ටික ටික ටික ටික ටික ටික ඉදිරියට යන්න පටන් ගන්නවා අන්න ඒ හීන් සැරේ මහතරයයි කියලා අපේ කතාවක් තියෙනවා මීට කරගෙන යන වෙලාවේ තමන්න පේනවා වට ඉන කට්ටිය දුවනවා දඟලනවා ගොඩක් වැඩ කරනවා අපි නිකන් පස්සට යන්නේ අපි හිමීට යන්නේ අපි නිකන් බොහොම පසුගාමී වගේ ගතියක් එනවා ඒ නිසා මොන විදියෙන්වත් සංසන්දනය කරන්න යන්න එපා. තා ඉන්දදි මන් දැන කතාවක් මට අහුණ අලුත් කතාවක් අලුත් හැටියක් හම්බුනම. මේ ගිම්බන් අතර තිබුණලු තරංගයක්. වැව මැද තිබු උස ගහක් වෙන්නලා ගිම්බන් කිව්වලු මේකේ කාටද උඩටම නගින්න පුළුවන්. ඉතින් උස වැඩි නිසා කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කොහොමද හතර දිනක් ඉදිරිපත් වුණාලු. ඉදිරිපත් වෙලා එකෙක් මගට ගිහිලා අතතුණා. ආයෙත් තා ටිකක් ගිරලා නතර වුණා. ආයෙත් තා ටිකක් නතර උඩටම ගියලු පුංචිම පැටියෙක්. ඊපස්සේ ඔක්කොම බැස්සාට පස්සේ ඌ ගෙන්නලා ඉතින් ගෙම්බන් අතර ඇසීමක් තිරුවට තෑගි දෙන්න කියලා. එයාට උට කියන දේ ගණන් ගන්නද බලන්න උට කන් ඇහෙන්නේ නැතිලු. අනික සේරම කට්ටිය බෑ බෑ කියනවා ඇහිලා මගදී නතර වෙලා. අර උට ඇහිලා නැහැ. ඒ නිසා උඩටම ගිහිල්ලා තිනවා අපි කට්ටියත් එක්ක ගියොත් වහ කණ්ඩක් බෑ. අපි ළඟ ඉන්න ඔක්කොම නෑ බෑ. නෑ බෑයෝ කියන්නේ ওই කට්ටිය. කවුද දන්නේ මේ ඇයෝ? නෑ බෑ. නෑ බෑ. ඔච්චරම තමයි. ඒක කවදාවත් කරන්න බෑ. නිසා යෝනිසමංස කාට යනකොට අපි අර එල්ලේට යන වෙලාවේදී ওই වටපිට බල බලා බෑ. අහුවෙච්ච වෙලාවක දිගට කරගෙන යනකොට පේනවා මේ මහා විශාල පද්ධතිය පවා නැත්නම් කය පවා කන්ද පවා ස්කන්ධේ පවා පුදුම කීකරුකමකට එන්න පටන් ගන්නවා. කය වුණත් අපිට නතු වෙන ගතියක් එනවා. ඉතින් ඒක තමයි තේරෙනවා මේක හිමීට හිමීට හිමීට කාගෙන යනවා. ඒ අරමුණට ඒ විදිහට කිඳා බහින ගතිය හිතේ ප්‍රමෝදයත් එක්කම තමයි එන්නේ. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා අපි මේ වඩන ඉන්ද්‍රිය ධර්ම සද්ධාවෙන් කරන්නේ මොකද්ද? සද්දෙය සද්ධාය ක්‍රියාය සම්පාදේති. ලාභ සත්කාර සම්මාන සිලෝක ගැන හිතන්න යන්න එපා. දේශපාලන ආර්ථික සමාජික වාසි හිතන්න යන්න එපා. මේ කිසිම ඉව දෙන එකක් නෙවෙයි. ඔබ දිගට කරගෙන ඵලයක්. වීර්ය කියලා කියන්නේ ආරම්භක වීර්ය නෙවෙයි මේ කතා කරන්නේ. ගත්ත බර කරනාරින. දුරනික්ෂේප නොකරන කර අරින් නැති වීරියක් එන්න පටන් ගන්නවා. ඒක මේ ලාභෙන් සත්කාරයෙන් සම්මානෙන් සිලෝකෙන් උදව් කරන්න ගියොත් ඒ වීරිය එන්නේම නැහැ. කිරීම තඳා කරනවා. මේදී මම කරන්නේ ඒක නිකන් වතක් කරනවා වගේ. ඒ දිගට කරන්න ගියාට පස්සේ තමයි තේරෙනවා මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට මොනම දෙයක්වත් එක දිගට කරගෙන යන්න බෑ. දහසකුත් එකක් කල්ප කරුණු කල්පනා මේ වැඩේ ලස්සනට යද්දිම බෑපා. මට බෑ කියලා අතල්ලා දාන්න. ඒ ඒ ඒ ඥාන ඥානපෝනික සාංශේ power of mindfulness පොතේ ලියලා තියෙනවා. මේ මිනිස්සු මේ වගේ බෑ කියලා අතාරින දේශමාට විවාහය වෙන්න පුළුවන්. රස්සාව වෙන්න පුළුවන්. උපේපු සියල්ලම වෙන්න පුළුවන්. තමන්ගේ ධර්ම ජීවිතේ තීරම වෙන්න පුළුවන්. මේක පාට බෑ කිව්වා ගියා. එයාට තේරෙන්නේ නැහැ මේක උපයන්න මං කොච්චර මහන්සි වුණාද දැන් මේ කරන චපලකම නිසා මේ අතහැරීම නිසා සිදුවෙන පාඩුව අන්ධ කරගෙන තමයි මේකේ මොන දේ හරි කමන්නේ එක දිගට කරගෙන යනවනම් මේ මනුස්සයාට ලැබෙන සතත අභ්‍යාසයෙන් ලැබෙන ලාභය මායයටවත් මොකුත් කරන්න බෑ. ඒක හැබැයි සක්කච්ඡකාරීව කරන ආදර ගෞරවයෙන් නැමීගෙන කරන්න. ඒ ආදරයට තමයි බුදුරජාණන් මේ ප්‍රමෝදය කියලා කියන්නේ. තමන් කරන දේ තමන් අදාහ ගන්නවා. ඒකට අපිට තේරෙයි අපි සාදරයෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට්ස් වැඩ කීයක් මේකට අත්හැරලා තියෙනවා. අපි පටන් ගන්න දවසේ මහා සමාරම්භ පටන් අර ගන්නවා. අන්තිමට බලනකොට ඒවා ගන්න දෙයක් නැතුව බහැලා යනවා. මේක එහෙම නෑ. මේක අප සමාරම්භයි. කරන්න කරන්න කරන්න කරන්න ගැම්මෙන්න පටන් ගන්නවා. ඒකට තමයි තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ කියන මේ යෝනිසුමංස්කාරයේ මුල් කරගෙන වැඩ කරන්න පටන් අරගත්තොත් සුභ ධර්මෙන් නතු කරන්න පුළුවන්. මායයත් නතු කරන්න පුළුවන්. මේ බෑ කියන පිරිස කොච්චර හිටියත් කන් ඇහෙන්නේ නැතුව යනවා. අර ගෙඹි පැටියා වගේ. මේ කට්ටියත් එක්ක කතා කරලා යන්න ගියොත් නම් කොයි වෙලාවෙත් කියන්නේ අමාරුයි වෙහෙසයි දැන් ඇති කතා කරන ගතිය. යම් විදියකට මේ කතාවල් අහලා බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාරපුණ කාලේ මේ ප්‍රයත්න ඇත කියන මොකද උන්වහන්සේ අත නෑරියේ දෙවියෙක් ප්‍රශ්න කියලා උදව් කරලා යශෝදරාව කියලාද නෑ. ඒක තමයි බෝධි සම්භාරය කියන්නේ. ඉතින් ඒක නිසා යෝනිසෝමනස්කාරයෙන් වැඩ කරන යනකොට ඒ ගැම්ම ගන්න ගන්න ඕයි. ප්‍රමෝදේ ප්‍රීතියක් වෙනවා. ප්‍රීතිය පස්සද්ධියක් වෙනවා. ඒ පස්සද්ධිය ඒ අරමුණ තමයි නතු වෙනවා දකින්නකොට මම කියන්නේ මුළු දවසම නතු වෙලා තියෙනවා කියලා. ඊට වැඩිය පොඩ්ඩක් නතු වෙනවා. ඊට වැඩිය පොඩ්ඩක් ගැඹුරට යනවා. ඊට වැඩිය පොඩ්ඩක් සටහන් ආකාර ස්වභාව ලක්ෂණ පේන්න පටන් ගන්නකොට තමයි තේරෙන්න පටන් ගන්නවා එහෙම සුඛයක් එහෙම නැත්නම් මේ අරමුණකට එල්ල කරගත් අරමුණට වෙනදට වඩා ඇතුළට බහිනකොට ඒ ඇතිවෙනෝගේ සුඛයක් මුළු සංසාරේ කොහොක්වත් නැහැ මොකද මේ පිස්සු අඳුරගේ වැඩේ අරමුණෙන් අරමුණට පයින්. මතු පිටින් මතු පිට පැන පැන යන්නේක. ඒකට කියනවා පොළාපයින් ලක්ෂණය කියලා. අපි ලාපන මේ සතියේ තියෙන පොළාපයින් ගැස්සේ අනිත් පැත්ත අපි ලාපනේ. මුඛකට හරි කමන්නේ බැහැගෙන ඒක දිගට කාගෙන ගියොත් කොයි අරමුණෙත් සංස්කාර ලක්ෂණ පෙන්වන රූප වේවා අරූප වේවා ආනපන වේවා පිම්බි මැකලින් වේවා අපිට වෙලා තියෙන අපි අරමුණ මාරු කරන නිසා චපලකම නිසා මොකකවත් ඇතුලට යන්න බෑ ඒ නිසා කොයි අරමුණ ගත්තත් යන්න පුළුවන් නමුත් අර එක අරමුණක අහුලව ගන්නවයි කියන එක වස ගන්නවයි කියන එක අමාරු නිසා අපිට සිද්ධ වෙනවා මධ්‍යස්ථ අරමුණක් නිතරම දෙන අරමුණක් නොමිලේ ලැබෙන අරමුණක් ඒකට මේ දවට ගන්න එක ඒක අමුණ ගන්නවා කියන එක ඒ ඒ වෙලාවෙ හැටියට අපි ඒ ක්‍රමේ දැනගන්න ඕනේ ඒකට ඒ පුරුම පන්දුසාංශ කියනවා අපි කන කෑම මේසේ කපපු අඹ කැලි ටිකක් තියෙනවා එහෙම නැත්නම් තැම්බිච්ච අල කැලි ටිකක් තියෙනවා අපි ගෑරප්පුවෙන් ඒකට අනිනකොට මොන කෝණයට අනින්න ඕනද කොච්චර බර දාන්න ඕනද කියන එක නැතුව අපි ගැරප්පේ මෙහෙම දමලා ගැටස ගැහුවට පැටලෙන්නේ නැහැ. ඒ කෝණයක් තියෙනවා බරක් දානකොට තමයි දෙනවා දැන් ගැරප්ප ගන්නකොට අඹ කෑල්ල එනවා. දැන් ගැරප්ප ගන්නකොට අල කෑල්ල එනවා. අපි ඈත තියලා මෙහෙම අත්සාගෙන මෙහෙම ගහලා ගත්තට පැටලෙන්නේ නැහැ. අනිත් වගේ මේ අලේට දැන් බහිනවයි කියලා දැනගන්න එක බුදුහාමරෝ කියලා දෙන එකක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. දැන් අල කාලේට පැටලුණා. දැන් ඇවිලුණා. ඊට පස්සේ ගන්නකොට එනවා. ඉතින් මේ දේ අපේ මේ භාවනා කරලා තියෙන මානසික ධර්ම නෙවෙයි මේවා. මුලේ තියෙන ස්වභාව අන්න ඒ දේ වෙන දෙයක පැටලුනේ නැහැ. පැටලුනේ මේකෙයි. මේක මෙන්න මෙච්චර ගැඹුරට ගියා දැන් ගත්තොම ගැරප්ප දැන් එනවා. කියලා මේ දැනගැනීමේ මේ ශක්තිය ප්‍රකාශ කිරීමෙන් තමයි කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි ওই පස්සම්බනේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක සිද්ධ වුණාට බෑ. දැනගන්න ඕන මට අවශ්‍ය දෙයට හිත ගියා. අවශ්‍ය දෙයට මම රටලවා ගත්තා. මට හොඳට තේරෙනවා දැන් කාගෙන බහිනවා. දැන් දන්නවා මේ ඇති. අපව ගන්නකොට ගැරපත් එක්ක යනවා. අන්න ඒ වගේ හරියට ගිනි පෙට්ටියේ පැත්තට ගිනි කූර ගහනකොට කොයි කෝණයෙන් කොච්චර බර දාලා ගැහුවොත්ද කිඩිපිලුඟ එන්නේ කියලා තේරුම් ගන්නවයි කිව්වහම ඒක මේ විශ්වවිද්‍යාලයේ ගිහලා ඉගෙන ගන්න දෙයක් නැහැ නේද? ඒ ඒ කෝණයයි ඒ බරයි දාවුවාම ගිනි පුළඟක් එනකොට දෙගෙන වැඩේ හරි කියලා. අනිත් වගේ මට දැන් මේ ඇවිලුණාද නැද්ද කියලා මගේ ආනපාන හිත ඇවිලුණාද නැද්ද නැත්නම් මගේ වම දකුණ හිත ඇවිලුණාද නැද්ද ඒකේ දැවටුණාද නැද්ද කියන එක හෙලි කරගන්න ක්‍රමේ දන්නවනම් අපිට තියෙන අපි මෙතෙක් කල මොනවද ජීවිතේ කතා කරලා තියෙන්නේ කරලා තියෙන හරියක් වල්පල් අරමුණ මොකද්ද කියන්නේත් නැහැ කොහොමද ගැරපුව දැම්මා කියලා දන්නේත් නැහැ මට කොහොමද ඒක ගැරපුව ගන්නකොට මේ ගන්නකොට මට පැටලුණාද කියලා දන්නේත් නැහැ කියන මේ පුංචි දේවල් අපිට වෙන්නේ කිසිම වැදගත් දෙයක්මකට නැති ඉතින් ලාභය සත්කාරයක් ලැබෙන්නේ නැති දෙයක් අන්නේ පස්සම්බනේ තේරුම් ගත්තොත් මොන අරමුණත් එක දෙල්ලම් කරා ඒ අරමුණට තමන්ගේ මෙනෙහි කිරීම හිත දැම්මට පස්සේ දැන් අරමුණට හිත මුලිච්ච වෙනවයි කියලා එකක් තියෙනවා. ආපాతගත වෙනවයි කියලා එකක් තියෙනවානේ. getting avenued කියලා කියනවා. හරියට මූණට මූණ දැම්මයි කියන්නේ දැන් කෙල්ල ඇහැදෙන බව දන්නවනේ. නැත්තම් ලව්ව බෑක හරියන්නේ නැහැ. ඒ අපිට යාළුවෙක් කිව්වා ඉසිද්දාල ඉන්නකොට කෙල්ල සුළු කෝණයක තියාගන්න කිව්වා මහා කෝණයක තිබ්බොත් ඇහැරලා බලන්න වෙනවා. එතකොට ලව් එක හරියන්නේ නැහැ. දැන් ඒ කෙල්ලට වටපිට බලන තුන කෙලිවි බලපු ප්‍රමාණයේ ඉන්න ප්‍රමාණය ඉඳගෙන ලව් කරන්නේ. මේක මේක කියා ගන්න කාටවත් නැහැ භාවනා කරනවා. මටත් හැබැයි ඒ කාලේ ඔක බැරි වුණා නැත්නම් අද මෙතන ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක වැඩේ පොඩ්ඩක් හරි හරි ගියා නම් මෙලහට කොට ගන්න බෑ. ඒක වාසියට හිටියා. දැන් දැනගන්න තමන්ගේ මූල කර්මස්ථානයේ හිත ගියාද කොහොමද දන්නේ? දැන් අරමුණත් එක්ක ආපాతගත වුණාද හිත. ගියා නම් අනිවාර්යයෙන්ම අරමුණේ ස්වභාව ලක්ෂණ පේන්න පටන් ගන්නවා. දැන් අන්නාසි කැලේකට ගහනකොටයි අල කැලේකට ගහනකොටයි ගෑරප්පු බහින හැටින් පේනවනේ ඒකේ ග්‍රේන් එක කොහොමද තියෙන්නේ කියලා. අඹ අඹ කැලේකට ගහනකොට අන්නාසි කැලේකට ගහන්නේ අපිට තේරෙනවා. ඒක මේ අපේ දක්ෂකමක් නෙවෙයි. අපි ඒකට සංවේදී වෙනවා නම් මට දැන් මුලිච්චිලා තියෙන මොන අරමුණක්ද කියන එක බොහෝම පැහැදිලි. හැබැයි ඒක බුදුරජාණන්සේගේ තියෙන sannivedanaye දක්ෂකම තමයි ඒක කිසිම කෙනෙකුට කවමදාකවත් තව කෙනෙකුට කියන්න බෑ. මොකද එයා වටිනාකමක් දෙන්නේ නැහැ. මූල කර්මස්ථානේ කොහොමද සම්බන්ධ වුනේ කියලා. මේ විදිහට ගියොත් විතරක් මේ අරමුණට මෙනෙහි කරන හිත කිඳා බහින්න බහින්න බහින්න මේ පස්සම්බනේ කියන එක වෙන්න පටන් ඒකට කියන්න පුළුවන් අපි ආනාපානෙ ගත්තොත් ආනාපානෙ අපිට පේන්නේ මේ චක්‍රය නැත්තම් මේ වගුවේ එහෙම නැත්නම් මේ ප්‍රස්ථාරයේ මුදුම කෙලවර විතරයි ඉස්සලා පේන්නේ. උරෝසු ආසපසසේ නාස්පුඩු පුරවාගෙන යන හැටි පේනවා. ඒක ලොකු දෙයක් ඒ ඇති. ඒක නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න තමයි තේරෙන පටන් ගන්නවා. මේ ආස්වාස්වාසයේ පටන් ගන්නම නෙවෙයි මේ ඊට වැඩිය සියුම් පැත්තක් තියෙනවා. ඒ නිසා හට ගන්න හැටි කොහොමද? දැක් ගන්න ගියොත් එහෙම හුස්ම රැලි ගාන 7 8 9 10 වෙනකොට හට ගන්න පැත්ත වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මුල වැඩියෙන් පේනවා. ඒකටත් යෝනිසෝමනසිකාරය කියලා කියනවා. අරමුණ මතුනාට පස්සේ නෙවෙයි දකින්නේ. අරමුණ මතුවේගෙන එන පෙරහැර එන හැටි පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා දැන් ඉර නැග්ගට පස්සේ දකින්න ඉරක් අරුණ නගින වෙලාවේදී ඉර නැගීගෙන එන වෙලාවේ දකින්න හැඩෙත් ගත්තාම සම්පූර්ණ දෙකක්. අරුණ දැක්කා. අරුණ දැකලා තා පැය භාගකින් ඉර නගිනවා. අපි හොඳට බලන්නලා ඉර නගිනකොට අපි ඉර සේවය බලන්න සිරිපදයන්. මේ දවස්වල බැලුවොත් එහෙම ඇද්දක පොට්ට වෙනවා. මේ වෙලාවට නැද්දකින් ඔබ දන්න නොදොමකින් ඉර. නගින වෙලාවේ මෙන්න මේ වෙනස ඒක හට ගන්නකොට තියෙන ඒකට තියෙන ආකල්පයක් ඒක වර්ධනය වුණාට පස්සේ තියෙන ආකල්පයක් එකම අරමුණ වුණාට අරමුණේ මුල දකින්නකොට පුදුමාකාර වෙනසක් තියෙනවා අරමුණ වශී වෙන ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් රටක ජනාධිපති වුණත් රජ කෙනෙක් වුණත් ඒ ඒ දරුවා හැදිලා එන හැටි අම්මා දැක්ක නිසා අම්මට තාමත් ඒක පොඩි පුතා විතරයි. රජුරෝ නෙවෙයි. අම්මට ජනාධිපති ජනාධිපති අම්මට කියන්නේ පොඩි එකා වගේ. මොකද අම්මා දැකලා තියෙනවා මෝ හැදෙන හැටි. අපිට පේන්නේ ජනාධිපති කෙනෙක්. ඉතින් අපි බොහොම ගෞරව කරනවා. අම්මට තියෙන ඊට ලොකු වෙනස් සහෝදරකම. ඒ වගේ අරමුණක මුල දැකීම අස්සම්බණයට පුදුම විදිහට උදව් කරනවා. ඒකටත් කියන යෝනිසමංසකාරය කියලා. ඒකේ කෙලවරක්ම නැහැ. කොහෙන්ද මේ හුස්ම පටන් ගන්න? මොනක්වත් නැත්නම්. ඒක ලියල ඉවර වෙන හැටි. එතකොට වෙන්නේ මොකද? ප්‍රස්ථාරයේ වැඩි ප්‍රදේශයක් පේන්න පටන් ගන්නවා. මේ වැඩි ප්‍රදේශයක් පේන්න පටන් ගැනීම තමයි සංවේදීතාවය කියලා කියන්නේ. එහෙම නැත්නම් සුසර වෙනවයි කියලා හිතේ. සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පටන් ගන්න ඉස්සෙල්ලත් බලාපොරොත්තුවක් තියෙනවා. තව පොඩ්ඩකින් දැන් පටන් ගන්නවා කියලා ඒ තරම් හිතලා හැදෙන. දැන් මේක වැවිගෙන ගොඩ වෙලා ගිහිල්ලා ඉවර වෙන තැනක් දකිනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේ බෙල් ෂේප් කර්ව් එක තමයි ආස්වාද ප්‍රසාදේ තියෙන්නේ පිම්බීම හැකිලිම තියෙන්නේ වම දකුණේ තියෙන හැම තැනම තියෙන ওই චක්‍ර විතරයි. ඒක හෙලෝග්‍රැෆික් දර්ශනයක්. එකක් හරියට දැක්කනම් එකක් හරියට දැක්කනම් මුලැමැදාග වශයෙන් යාට පේනවා ඔක්කොම වැඩ අතහැරලා මම මේක හොඳට සාක්ෂාත්කරණය කරගත්තොත් පස්සේ අනුමාන ඥාණයෙන් එහෙම නැත්නම් අපි කියනවා ණය විපස්සනාවෙන් තේරුම් ගන්න පුළුවන් මේක තමයි හැමතැනම යන්නේ. එතන හැබැයි වෙන වැඩක් තියෙනවා කරන්න වෙනවා. නමුත් මේක හරියට අල්ලගන්න අල්ලගන්න යාට පේනවා අර තාම තුනී හට ගන්නත් ඉස්සර නැත්නම් හටගත්ත ගමම හුස්ම දකින්න පස්සද්ධිය නැතුව කරන්න බෑ. කලබල හිතකින් කරන්න බෑ. කලබල හිතකින් පුළුවන් ආනපනේ මැද අල්ලන්න. පිටකොන්ද අල්ලන්න. මේ කොන අල්ලන්නම් පුදුමාකාර විදියට කල්ැතුම ගිහිල්ලා ඉර නගින හැටි බලන ඉන්න අන්ධකාරෙම ගිහිල්ලා ඉඳ වෙනවා. බහින හැටි බලන්නත් රෑ වෙනකම්ම ඉන්න ඕනේ. අන්නේ වගේ හිත තැම්පත් වෙන්න වෙන්න වෙන්න මේ tire පිටිපස්සේ වෙන જાති. මේ දෙයක් පෙළ ගැහෙන හැටි. එහෙම නැත්නම් මේ වෙස් නටලා බැඳලා නැටුවට වෙස් බඳින හැටි. නටන බැඳ බැඳ වෙස් බැඳලා නටන එක විතරක් නෙවෙයි. වෙස් බඳින හැටි. ආන්න ඒක දැකගත්ත දවසේ අපිට තියෙනවා මේ හැකියාව අපි ළඟ තියෙනවා කරන්න බැරි මොකද කලබල හිත. පසන්දරේ පසම්බනේ වෙලා නැති හිත. දකින්නේ ගොරෝසු අරමුණ විතරයි කෑල්ලක වතුරෙන් මතුවෙච්ච කෑල්ල විතරයි අපි දකින්නේ. යටපැත්තට යන්න යන්න තේරෙනක වෙනමම කලාවක්. ඒ කලාවට අවශ්‍ය කුසලතාවය භව සම්පත්‍ය අපි ළඟ තියෙනවා. අපිට වැඩි ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. සාරිපුත්‍ර සාංශය හොඳටම දන්නවා අරමුණෙන් අරමුණට පණින්න යන්න එපා. එකක්ම අල්ලගෙන ඒක හට ගන්න ඉස්සල්ල තැන ඉඳලා හට ගන්න හැටි හටගත්ත තැන ඉඳලා ඉවර වෙනකන් වැටි වැටි කකුල් දිගෑර දිගෑර වතුර බිබි නැගිටලා ගිහලා ආපහු වෙයිලා වාඩි වෙලා කහිද්දි වහිද්දි මැස්ස වහද්දි මේක බලනවා කියවා ඒක පළවෙනි දවසේ කරන්න බෑ. පළවෙනි දවසේ කරන තියෙන කයක් තියෙන බව දැනගන්න. ඊට පස්සේ කය ඇතුළේ හුස්මක් තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ හුස්ම ආස්වාද ප්‍රසආසින් පළු කරන්න පළු කරලා බලන්න ඕනේ. දැන් මේකේ මැද කෑල්ල පෙන්වුවාට වෙස් බඳක නැටුවට බැඳින හැටි. ඒක බලන්න පුදුමාකාර සාන්තියක් ඕන. අන්නේ සාන්තිය එහෙම නැත්නම් පස්සම්බණය භාවනාවෙන් එන එකක්ද? එහෙම නැත්නම් එnde ඉස්සෙල්ලම අපි ළඟ තිබිලා තියෙනවා. වැඩ ගත්තේ නැති නිසා මලකට කාලා ගිහිල්ලාද කියලා බැලුවොත් පුදුම හිතෙනවා හැම කෙනාටම උප්පත්තියේදීම සමාන හැකියාවක් තියෙනවා. බුදු කෙනෙක් පහළ නැත්නම් අපි මේ පැත්තට යන්නෙත් නැහැ. අපි මේ උඩමතු පිට තියෙන දේ දැකලා මම දැක්කා කියලා වල ප්‍රසිද්ධ කරන නිසා කවුරු හරි මම දැක්කා කියලා කිව්වට එයා අඩු ගන්න 10%ක්වත් දැකලා නෙවෙයි මේ කතා කරන්නේ දැක්කයි දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා කතා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්තු කියනවා දැක්කයි කිව්වට ඕකේ මුලැමැදාග මේකේ ගොරෝසු වෙලාව බලපන් සියුම් වෙලාව බලපන්. ප්‍රිය වෙලාව බලපන් අප්‍රිය වෙලාව බලපන්. ඇතුළත වශයෙන් පේනකොට බලපන් පිට වෙන වශයෙන් බලපන්. දුර තියෙද්දි බලපන් ළඟ තියෙද්දි බලපන්. මුලමඳාග වශයෙන් බලපන් නැත්නම් ඒක තමයිලාට අතීතනාගත ප්‍රත්‍යুৎපන්න වශයෙන් කියලා මේ දැකපු දෙයම පැහැය වෙන්නේ නැතුව, කටමැත දොඩවන්නේ නැතුව, ඔක නැවත සැරයක් බලන්න පොඩ්ඩක් පමාවෙන්න. අපිට වෙලා තියෙන්නේ ඒ නෑ පොඩ්ඩ දැකපු ගමන් කෑ ගහන්න පටන් අරගනවා. ඉතින් ඒකෙ වෙන්නේ ඊගාව අවස්ථාව නැති වෙනවා අපිට බලා ගන්න. මේක නැවත නැවතත් නැවත නැවතත් කරනකොට බලපු දෙයම නැවත නැවත බැලීමට අනුපස්සනාව කියලා කියනවා. ඒක තමයි විපස්සනාට කොහොම කිට්ටු අන්තම නෑ. එතකොට අපිට මේ කියන යෝනිසමනසිකාරයත් එක්ක සද්ධාවක් තියෙනවා. දැන් හරි අහුවෙලා තියෙන්නේ. ওই ওই සද්ධාව කඩා ගන්න එපා. ওই වීතියක් තියාගන්න. ওই සතියක් තියාගන්න. ওই සමාධියක් ප්‍රඥාවක් තියාගන්න කිව්වම අර යෝනිසමනසිකාරයේ ප්‍රඥාචෛසිකයට තමයි සාමාන්‍ය ලං වෙලා තියෙන්නේ. එයා බලනවා මේ ඇති කරගත්ත ගැම්ම කඩා ගන්න නැතුව මේක තව එක චිත්තක්ෂණයක් කරන තරම් ඉවසීම තියෙනවා කියලා බලන්න. තව එක චිත්තක්ෂණයක් කරන්න. ආන්නේ විදිහට මේ ගොනුව ගත්තට පස්සේ වැඩ බිම තියලා ආය අතර ගන්න ගියොත් මේක ඇවිස්සෙනවා. අන්නේ දිගට කරගෙන කරගෙන යනකොට යෝගාවචරය උත්ථාන සම්පදාවට වඩා ආරක්ක සම්පදාට සලකනම යන්තම් ගුණයක් කරන් තියෙනවා. ආයෙ නැගිටලා ගිහිල්ලා ආවොත් ආයෙ මොන ඉඳලා යන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ මේ ඇති කරගත්ත ගුණුව එකලස තව කීයක් වේදම් කළා හරි කමන්නේ මොන දේ කැප කළා හරි ගන්න තව චුට්ටක් තව චිත්තක්ෂණයක් කියලා ඉදිරියට යන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා හැම වෙලාවෙම මේ කරන දේ වඩා හොඳින් කිරීමට අවස්ථාව තියෙනවා කියන්නේ. අපි මේ කරන ඕනෙම දෙයක් නැවත නැවත කරනකොට වඩා හොඳින් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වඩා හොඳින් කිරීමේ හැකියාව කවදාකවත් ඔය කියන පාමොජ්ජ පීටි ඇති වෙන්නේ නැති කෙනෙකුට මුස්පේන්තුවක් පේන. කම්මැලිකමක් පේන. මෙයාට පේනවා දැන් ඉතින් මේ මෙච්චර වගලගත්ත දේ තියාගෙනම අල්ලගෙනම කාගෙනම යන්න ඕන කියන ගතිය ආපුවාම ඒ මනුස්සයාගේ තියෙන අර එල්ල නිසා ඒ වෙලාවේ සද්ද ඇහුණත් ඇහෙන්නේ නැහැ. කකුල වේදනාවක් කාට දැනෙන්නේ නැහැ. හිතවිල්ලක් කාට තේරෙන්නේ නැහැ. මොකද ඒක අර අරක බැහැගෙන දත ගහගෙනම ඉන්නේ. දත ගැලෙවුවොත් ඉතින් අර තියෙන ඔක්කොම දේවල් එන්න පටන් ගන්නවා. වේදනක් වෙනවා, හද්දක් වෙනවා, හිතවිලිත් වෙනවා. ඇඟට දිමි කෝට්ටක් දැම්මා. ඉන්න බෑ. නැතර කාගෙන ඉන්න වෙලාවේ මේකට තේරෙන පටන් ගන්නවා. අපි මෙතෙක් කල උපේපු දෙයට ගෞරව නොකරොත් ඒ කරන්න වෙන කෙනෙක් නිසා නෙමෙයි තමයි. ඒ උපයාගත්ත එකලසට ගෞරව නොකිරීම තමයි අපි සද්ධාව නැහැ, ඒක වීරිය නැහැ, ඒක අපිට සතිය නැහැ, ඒක සමාධි ප්‍රඥා නැහැ. නමුත් මේ නැවත නැවත කිරීම නැත්නම් ආසේවන කෘත්‍යයෙන් උපයාගත්ත අරමුණ භාවනා කරගෙන යනකොට තමන්න තේරෙනවා නම් මේ මුලක් වහිනා වගේ ඕජාව දිහාට බැහැගෙන බැහැගෙන යනවායි කියලා. ඒක තමන්නයි තේරෙන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ. ඒක බහුලීගත කරන්න බැරි නම්. නැවත නැවත කරන්න බැරි නම් තෘෂ්ණාවත් අවිද්‍යාවත් අතර වෙන දෙයක් නැහැ. තමන්ගෙම තියෙන අවිද්‍යාව නිසා අපි එක පස්සේ කරන්නම් කියලා බිම තියලා බහින්. නැත්නම් තෘෂ්ණාවක් වෙන හිටියදී රසවත් අරමුණක් හොයනවා. නමුත් මේ දෙක දැනගෙන මම මේ උපයාගත් එකලස දිගට කරගෙන යන්න ඕනේ. කරගෙන යන්න පුළුවන් වෙනව නම් තවත් සාධකයක් අපිට උදව් වෙනවා. පෙරකල පින කියන එක. පෙරකල පින තියෙන කෙනාට විතරයි අවිද්‍යාව නැතුණත් තෘෂ්ණාව නැතුණත් මේක තව පොඩ්ඩක් ටිකක් කාගෙන යන්න පුළුවන් ගතිය තියෙනවා. අන්න ඉතින් ගියාට පස්සේ පේනවා කිසිම කෙනෙකුට මේකදී උදව් කරන්න බෑ. බුදුහාමුදුරන්ටත් උදව් කරන්න. තමන්මයි. බුදුජානක කියන්න පුළුවන් පුතෝ මෙතෙන් ගියාට පස්සේ මෙහෙම එකලසක් එනවා. එකලස කඩා ගන්න එපා කාගෙන ඵලයන් කියලා. ඉතින් ඒකට බුදුජානනාංශයේ අපිට ඒ විශ්වාසය ඇතිකරන්න අද්වෛච්ච අද්වෛච්ච වචනේ ඇති කරගන්න පුළුවන් ගොඩාක් පාරමිතා පිරුවා. පුරුලවිලක මම ඔක්කොම කරලා තියෙනවා. මම දන්නවා මේ අයෝන්සෝ මනස්කාරයේ හිත තියෙනකොට මේකට තන්නේ කර උරස් වෙලා හිටලා තියෙන්නේ. හරියාදුවට තියෙන්නේ. නමුත් දැන් යෝන්සෝ මනස්කාරය තියෙනවා 5ක් 10ක් 15ක් 20ක් වගේ. අන්න ඒක බලාගෙන ඒක වැඩෙන එකට තල්ලුව දීගෙන යනවයි කියලා කියන එක ඒක manussකමක් නෙවෙයි කියනකොට. ඒක අමනුෂ්‍ය ශක්තියක් නැත්නම් අතිමානුෂික ශක්තියක්. ඒක පින තිබුණට ඒ පින ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මලකට ගන්නවා. ඒ නිසා ලොකු සාංශ කියනවා ආයුධයක් තියෙනවා නම් ගාලා තියාගන්න. යුද්ධයක් ආවට පස්සේ ආයුධ ගගා ඉන්න වෙලාවක් නැහැ. තියෙන ආයුධය ගාලා තියාගන්න. ඒ නිසා නිතරම සතිය එල්ල වෙලා තියෙනවා. තියෙනම සද්ධාව, වීරිය, සමාධිය එල්ල වෙලාම තියෙනෝනේ ආවොත් අවස්ථාව පැහැර යන්න දෙන්නේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණිය උපේනවා. එහෙම නැත්නම් මේ කනෝ වේමා උපච්චකා අහෝ ක්ෂණියමා ඉක්මවා නොයාවා කියලා නිතරම අර එළඹිච්ච අවස්ථාව කනාතීතා සෝචಂತಿ කනේ ක්ෂණේ ඉක්මවතුමට කනගාටු වෙනවා. දැන් මොන අවස්ථාවවිල තියෙනවා? යන්න ගිහලා ඒක නිකන් ආදර්ශ පාඩේකට ගන්නවා. ක්ෂණේ හැම වෙලාවෙම එන්න පුළුවන් කොයිලා එද්දන්නේ ඉක්මවන්න එපා. ඒක කරගෙන යන්න ඕනේ කියන්න ඒ විනකොට ඔය පස්සද්ධි ප්‍රීති මේ ප්‍රමෝද පීති පස්සද්ධි වගේ දේවල් එල්ල වෙලා තියෙනවා. ඒක නිකන් හරියට කාන්දමට යකඩ කිට්ටු කරගෙන එන්න වගේ නිකන් කාන්දමට ඇදලා ගන්න බව දැන් කිට්ටු කරගෙන එන බව තේරෙන පටන් ගන්නවා. ලං වෙන්න වෙන්න වෙන්න තේරෙන්න පටන් ගන්නවා. අන්නේ තේරෙනකොට තියෙනවා බුද්ධ ශාසනය කියන්නේ මේක පණ කියන්නේ මේකට ශාසනය. එහෙම නැතුව මේ අපි මේ කොට ගහ ගන්න හදන දේවල් නෙවෙයි. ඒක ඒ අස්පනා පිට ඒ දේ අත්දැක ගන්න පුළුවන් වුණා නම් ඒ මනුස්සයා ඉදිරියට යනවයි කියන එක වළක්වන්න බෑ කුඩු කාර්ය කුඩු වලට බැහැුනවා. ඇද්දලා යනවාමයි. තාම සෝවාන් වෙලා හරි මේ කියන එක නෙමෙයි තියෙන්නේ. තරම්ම මේකේ ආස්වාද ජනක දෙයක් තියෙනවා. ඒ ආස්වාදේ සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලබා ගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා